යෝගාසන පාදමාත්‍ර සම්බන්ධ කරන අපි විශේෂ ස්වාදා චාරිත්‍රාක් වශයෙන් කරගෙන යන ධර්ම සාකච්ඡාවට යන්නේ වෙලාව ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක සඳහා ඒකමාර ප්‍රම කාලයක් ගත කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි මේ මුලින්ම අපි විවස්ථාය කොටසක් කියවලා විවස්ථා අපි සීපත් කරගෙන ඊගාට තමයි ධම්මපදේ ගාතාවක් අනුව මේ සාකච්ඡාවට කොට පාදා ගන්න ඉතින්දී අපි ඉතින් ආයෙත් මනාපේ පරිදි විවුර්ත ධර්ම සාකච්ඡාවක් කරගන්න පුළුවන්.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 අරුණට පළමුව අවදි වීම ලෝකයන් හැමදෙනාගේම සිත් ජීවිතය. ඕ තෙරුවන් සරණයි තියෙනවා අපි මේ පටන් අරගෙන ඉන්නේ. හොඳයි. අරුණට පළමු අවදීම නොගිලන් හැමදෙනාගේම සිත් පිළිවිතිය. අපදී උදත අස්නෙන් නැගිට සිසු කිසු සඳහා සුළු කාලයක් ගෙවා ඒ බණ බවුන් යෙදී නොසිස් දිනයක් කරගත යුතුය. බුදු වටන, අතුරු වටන, ගිලන් මැරීටි වටන යන ආදී සුදුසු කල්ලියේදී කිසිනා හේල් දන්ති සඳහා බුදුන් වහන්සේ ගොස් නොපමා වේවත් අපයා සිය කුටියට යායිසු. බණ දහම් පොණුව සිරුරු පිළිදඟුම් බව නැහැ නියති කිසෙයේදී ඉති සඳහා gediy දෙවීමට පළමුව පිසිදු පැනින් දූ පාත්‍රයේ තල්කීලා තැන්පත් කර තිබීමේ. පින්න පාත්‍රයේ සඳහා gediy ඇඳවූ කල පෙරුවන් පුදා පාසීරු දරා කමඨහන්ගත් සිටි නියමිත තැන්ට මිනිස්සු පහක් පමණ සුළු කාලයකින් ගමින අනෙක් විදිහට සමග කමඨහන් මෙනෙහි කරමින් ගොස් අසුන්නල අසලදී මෙත්කම තහණින් යුතුව පිටුපිනිස හැතර පිටුපිලිගෙන පෙරලා එන කලද කමඨහන් නොවරා යුතුය. බුදුන් වහන්සේ වත්සපයා දිවා වන්දනාදීන් පසු පැයක් පමණ පුරුදු බවුන් යෙදී. පිළිවැහුම් පිළිගැසුම් නැතෝ ත්‍රිකායයේ භාවනා සඳහාම යෙදී යුතුය. අවශ්‍ය පහට පමණ වත් පිළිවෙත් යෙදී සංධ්‍යා වන්දනාදී නිමවා වැඩිමාළු ආදීන්ගේ සුවදුක් සොයා ඉසිනම් ඉලන්පසකිත සාදා පිසුදු සිතින් තමා වසන කුටියට ආයුතු පෙරයම අවසන් වෙනතුරු කිරුවාණ යමක් නැතොත් කමඨාණින් කල්දේවා අලියමට පෙර අවදි වෙමි තනිතුහන් කොටගෙන රෑ 10ක නිද්‍රෝපගත වී යුතුය. සමාගයේ දිනපතා සියලු වැඩ තනිතුහන් කොට ලියාගත් කාලසටහනක් තමයි ඉදිරි සභාගත යුතුය. මොනම කරුණක් නිසාවත් ඒ කරුණු කිරීමට අදිස්ථාන කරගත යුතුය. ගායකයන් සමග ප්‍රත්‍ය සම්බන්ධ කතා නොකළ යුතුය. ආරාධනාවක් ඇතොත් ගුරුන් වැඩිහිටියන්ගේ අවසරය ඇතුව ධර්ම දේශනාවකට සම්බන්ධ වී යුතුය. තමා යෝගාවචරක බව සිහියේ තබාගෙනම ඒ කාලයේ සිහින් වුණින් දෙවිය යුතුය. ඇතුළත තොරතුරු පිටත දීමක් පිටත තොරතුරු ඇතුළ ගැනීමක් නිසා පහද විවාද පහළ වීමට ඉඩ ඇතිවන හේතු ඒ මුළු මුලින් ආරක්ෂා වීමට සිද්ධ ගත යුතුය. ඕව තෙරුවන් කරණයි. අත්පන්නන්ට අපි මේ සම්බන්ධ වෙන්න. හොඳයි අපි මේ දේවස්ථාවයි මතක් කරමින් ඉන්නේ ඒක නිසා අපි එතනින් එතනින්ම සම්බන්ධ වෙන්නයි කියලා ආරාධනා කරනවා. ඔබගේ ගමන් ගමනාදී ඉරියව් ප්‍රවැත්වීම ඔබ ගුණාගුණ පහල කරන මඟක් වන හේයි. නියම සමනාකල්පයේ රහසත් එලිපිටත් ඔබෙන් තොර නොවනසේ හැසිරිය යුතුය. කතාවත් මුිට නැතුලත් වෙයි. තම තමාට කරගත හැකි සියලු වැඩ තමා විසින්ම කරගැනීම යෝගාවචරයට සුදුසුය. එබඳු දෙෙහිදී සාන්ත දාන්ත ප්‍රවැත්ම සාරූප්‍ය සමනාකල්ප යන මේවා නොබිදෙනසේ එහිදී යුතු බව කලින්ම හිත තබාගත යුතුය. ඊතරුණේ එකතු වී කතා කරමින් සිටීමේ තබා වැඩිපුර වචනයක් පවා කතා කිරීමට යෝගාවචරයට ඉඩ නැත. එයින් අත්‍යවශ්‍යක කිසික් නැතොත් අනුනසන කුටියට නොවැදිය යුතුය. බුද්ධ වන්දනා පින්නපාද ගමන් හිඳීද ගමනාගමන සූත්‍රය නිතර පැතිය යුතුය. ආගන්තුකය අනේකකට හිරියරවනසේ භාවනාව පවා නොකිරීම ඔබේ යුතුයකමන අනුන්නද තමන් ගුණවත්කම් හපංකම් හොවා දැක්වීමක් ඔබට ඕනෑ නැත. තමා නිතරම පරිහරණය කරන පිළිකර නියමිත තැනක තැන්පත් කර ගැනීම වරියරණයට පහසු වේ. වැඩ කටයුතු ඉක්මන් වෙයි. හිතට තැම්පත් වෙයි. හිතට එන අරමුණු නිසා ඇලීමක් හෝ ගැටීමක් හෝ වෙන කිසියම් උපක්ලේශයක් පහළ වෙන විට එය නුවණින් සලකා. ඒ තමාගේ යෝගාවචර කම ඉස්මතු කොට සීයට නගා එබඳු උදුරු මැඩලීමට සමතික විය යුතුය. බහැර පිළිසිතුව නිතර රැකගනිමින් දස ධම්ම සුත, ආකාංකීය සුත ආදී සූත්‍ර ධර්මයන්ද සංවේග වස්තුන්ද දවසට කීප විටක් කලකදී ඇතුළත පිරිසිදුකම ජීවණයෙන් තබා ගැනීමට නිතර සිතාගත යුතුය. සංඝයාගේ කුතුමහත්තර හොඳින් කිරීමට මෙන්ම මිනිත්තු 15ක් පමණ සාරවත් ධර්මානුශාසනයක් කිරීමටද පුරුදු තබාගත යුතුය. කරන හැම වැඩක්ම ක්‍රමානුකූලවත් හොඳට පිරිසිදුතාවකින් කිරීමට සිතගත යුතුය. ආගන්තුකව කැමිනෙන පැවිදි පින්වතුන්ට වද්දක් වීම ඔබ ගුණ දිනුවට උපකාර වන්නාseම සංවාසාරහ නොවන්නා ගැටීම ගුණ පරිහානියට හේතු වන වගද තදින් සිතගත යුතුය. පිටට අත්‍යවශ්‍ය ගමනක් යාමට ඇතොත් මේ යෝගාසන කතිකාවතේ සඳහන් ලෙසින් කළ යුතුය. අත්පිළිවෙත් සම්පූර්ණවද පිරිසිදු ලෙසද ප්‍රමාණිකූලවද කරන හැටි උගෙන එහිදීම අපගේ සීල පරිපූර්ණ ප්‍රකාරවන බව සලකා වත්ත සම්පන්නයක වීමට උත්සාහගත යුතුය. සමාන ඉක්ම කරන ලියුම් ගන්නටද යෝගාවචර தත්ත්වෙට බාධා වන අභ්‍යන්තර බාහිර සම්බන්ධකම්ද අත්හැර ගැනීම. සහල් පැවැත්ම පැවිදි ජීවිතේ පවත්වා ගැනීමට පහසුම ක්‍රමය වෙන හේයින් පොතපත පවා අධික කොට කතා ගැනීමෙන් වැළකීම ඔබේ යුතුයකම විය යුතුය. අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්තිපත් අසලකටවත් නොගතිය යුතුය. ශ්‍රී කල්යාණී යෝගාත්ම කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතරද එකඟව වැඩගෙන යාම මේ වතන ඔබේ හා අන්‍යයන්ගේ පහසුව සඳහා වෙනු ඇත. එහින් ඔබේ හිතට වර්ධා ගැනීම ඔබේ යුතුයකමය යෝගාවතර දිනචරියාවයි. ඉතින් මේ වෙනකොට විනාඩි 10ක් සමන කාලය ගත කරලා තියෙනවා යෝගාවතර දිනචරියාව සීපත් කරගන්න. අපි ඊගාවට බලාපොරොත්තු වෙමු අදට නිමිත ධම්මත ධම්මපද ගාතාවක් ඉදිරිපත් කරගෙන ධර්ම සාකච්ඡාව සඳහා මාතෘකාව මතු කරගන්න. ධම්මනාත්කේ ධර්මපදයේ සමප්පුරුෂි ධම්ම කරපේ නිමින්න එයින් කියන්නේ. 39ක් වහන්දා රබ සරත් නුර දෙවරම යදාදයේසු ධම්මේසු පාරදු හෝති ගාහමනෝ අටස්ස සබ්බේ සංයෝගා අත්තං ගච්ඡanti ඥානතෝ අන්නය ධාමනෝ යදා ද්වේෂ ධම්මේ පාරගු හෝති ද්වේෂ ධම්මේ ද්වේෂ ද්වේෂ ද්වේෂ දෙක අපජානතෝ අස්ස සබ්බේ සංයෝගා අත්තං ගච්ඡanti වාචය සමප්පිත සුන්දහම් පරතර කන්න තීරස්සම් ගන්නහුගේ සංයෝග සංයෝගයෝ වෙනසකි අර්ථ බමුණා අවබෝධ කළ රහතන් වහන්සේ යම් කලක සමස්විතසුන් යන දහම් කෙලෙසුන් සංසිත වූ කුිත සුදුසු අරමුණක සිත සඳවා නැවත නැවතත් එහිම සිත පුරුදු කිරීම වශයෙන් සමත් භාවනාවේද අනික් දුක් අනාත්ම යන තිලක්ම සිතටගෙන නැවත නැවතත් එහිම සිත පුරුදු කිරීම වශයෙන් විදසුන් භාවනාවේද අරතරට ගියේ වේද එකල්හි සිව්සස් දහම් දන්නා වූ ඔහුගේ සියලු සංයෝගය වෙනසීමට පැමිණෙති සසර ඉපදීමට හේතු වන සිව් යෝගයෝ ගැන සිටි. ද්වයේසු ධම්මේසු සමත විපස්සනායන දිදහම්ය. සමතනම් සමත භාවනාය කෙලෙසුන් මැඩ සංසිඳුවා සංසිඳුවාලීම පිණිස සුදුසු අරමුණක සිත මොනවට රඳවා නැවත නැවතත් එයිම සිත පුරුදු කිරීමය. විපස්සනානම් විදසුන් භාවනාය හේතුපස බැලෙන් හටගත් හැම දෙසක්ම අනේ හැම දෙසක් හැම දෙසයක් කියන්නේ හැම දෙයක් හැම දෙයක් හේතුකස වලින් හටගත් හැම දෙයක්ම අනිත් දුක් අනත් වශයෙන් කලකා සිතටගෙන නැවත නැවතත් එහිම සිත මොනවට පුරුදු කිරීමය මේ දෙදහම්ම වැඩිම කිරීම කිරීම වස කෙලෙස් මේ දෙදහම්ම වැඩිම කිරීම කිරීම කෙලෙස් නැට සංසිඳු වීමටද නිවන් නිවන් පතක් කිරීමට හේතු වේ ඥානතෝ දන්නා තැනත්තාගේය දුක දුක හට ගැනීම දුක නැති කිරීම දුක නැති කිරීමේ මඟ යන සිව්සස් දහම් දන්නා පුංගුළු ගේය සම්බේ සංයෝග සියලු සංයෝගයෝය සතර ඉතත්මත හේතු සතර සංයෝගයෝය නිදාණය ධන විසඳීමකින් සිත සැලසීම තිස්නාමක් වහන්ද පැවැත්නුවර දෙව්රම් වෙහෙරට ඒ ඒ දෙස වැසි වහන්දෑ නිතර පැමිණෙති ඔවුන් අතුරෙන් සමහර කෙනෙක් කමඨහන් රහත් ඵල ගන්නීට සුදුසු භාවනා පිළිවෙත් ඉගෙන විදසුන් වැඩිම සඳහා වනයට වඩිති. සමහර කෙනෙක් දහම් ණය විනය දහම් ණය විනය ණය පිළිබඳ සැක දුරු කර ගැනීම සඳහා තන විසඳා ගනිති. සමහර කෙනෙක් ධම්ම සහ මගඵල පැමිණිති. සමහර කෙනෙක් සෞඛලතුන් සහ රහත් ඵල පැමිණ නිවන් පසක් කෙරෙති. එක් දවසක ඒ ඒ දැස්සහි පිළිවෙත් පිරුමෙහි නියලී සිටි තිස්නමක් වහන්සේ දේවරම් මෙහෙරට වැඩම වූහ. ආනන්ද මහතරහු ඒ ආගන්තුක වහන්දෑට උවටන් කළහ. ඒ වහන්දෑ විඩා සංසිද්ධාගෙන බුදුරදුන් හමුවට පැමිණ වැඳ එකක් පසක හිඳ පිරිසඳර කතාවෙහි යෙදුනාහ. සාරිපුත්ත මහතරෝ ඒ තිස්නමගේ රහත් ඵල පැමිණීමක් නිසි පින් නැති බව දැක ඔවුනට කුළුණින් බුදුරදුන් ළඟ සිට මෙසේ ඇසූහ. පරිඋත්තර බුදුරදුන් වහන්සේ දහම් දෙකකයි යති. එහෙන් ඒ දහම් දෙක කුමක්ද? බුදුරද සාරිපුත්‍රයනේ දහම් දෙක නම් සමත විපස්සනා දෙකයි වදාළේය. ඒ නිමිත්තට සමස්විතසුන් දැක්කී අනුසස් දක්වනු පිණිස යම් කලක බවුණා සිතින් පව වැහැර කර පැවැත්තා සමස්විතසුන් දෙදහම්මි පරතරට ගියේ වේද එකල්හි සිව්සස් දන්නා වූ ඔහුගේ සියලු සංස්කාරයෝ සසර නැවත නැවත ඉදීමට හේතු කරුණු වෙනසිතී වදාරා ඒ සිත්දනා වහන්සේම රහත් ඵල පිහිට වූ සේක මේකත් ඇත්තටම මේ සාමාන්‍ය ගාථාවේ අදාළ කෝක වෙතක් ධර්ම සාකච්ඡාව සඳහා වචනාකම සාහිත්‍ය සංකේ මතු කළ දක්වන අවස්ථාවක් ඒක එක පැති වලින් සංග්‍රහණවල වැඩිහම ඒ හුඟව දෙනෙක් හර්වචනාසි කිරුවේ අර බයපක්ෂකම ගෞරව සම්ප්‍රයුක්ත ගැතිය නිසා උගක් කරාට ප්‍රශ්න අහන්නේ මොනවද කරන්න ඕනේ දන්නේ නැහැ හර්වචන ළඟට ගිහලා කොහොමද වැඩ ගන්න ඕනේ දන්නේ නැහැ ඒතර වැඩි මහත්වන්ට නමක් ඉදිරිපත් කරලා මේකටි ඇසුරු කරලා දැනගන්නවා මෙයාට මෙන්න මේ පැත්තෙන් බණ ටිකක් අහුනොත් හොඳයි කියලා හිතුණා නම් තරම් දන්නේ නැති විදිහට වගේ දරුවචනාංශගේ ප්‍රශ්නයක් අහනවා. ප්‍රශ්න කවට පස්සේ දරුවචනාංශේ දන්නවා මේ දෙන්න නාටකමකට තමයි ලෑස්ති වෙන්නේ කියලා. ආරිපුත්තු සාංශේ ප්‍රශ්නයක් අහනවා දරුවචනාංශේ උත්තර දෙනවා. උත්තර දෙනකොට අර ළඟ ඉන්න කට්ටියගේ ප්‍රශ්නේ ඉබේම විසඳෙනවා. එතකොට ඒකත් හරියට දරුවචනාංශෙත් හරියට යොමු කරලා මේ එල්ල කරලා දේශනා කරන්නේ. එතකොට මේ ආරිපුත්තු ස්වාමීන් වහන්සේ පිළිස ඇසුරු කරලා බලනවා. දරුවචනාංශේ ආශයන්සේ ඥාණයෙන් බලලා අසුර කරන එක ඒක නිසා හැම වෙලාවෙදීම මේ ධර්ම සාකච්ඡාවලදී සමහර වෙලාවට නම් තකදීර වැඩක් කරනවා Taman දන්න දේවල් නිකන් මූල ධර්ම අහන්නත් කියලා කාලෙනක් තිබෙනවා. එතකොට නම් බණුන් අහන වෙනවා. එහෙම නෙවෙයි ප්‍රයෝජනේ සරකලා කාටද කොට ඉන්න ඕනේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මතු කරගත්තාම අපි හිතන්නේ නැති ආනිසංස රාශියක් ලැබෙනවා. ඔක නිතරම ධර්ම සාකච්ඡා උනන්දු කරන දැන් වලදී මේ ආපත්‍ති නායකයන්ට මතක් කරන දෙයක්. මේ ධර්ම සාකච්ඡාවේදී අහන ප්‍රශ්නේ මේ තමන්ම දැන ගැනීම සඳහා නොවෙන්න පුළුවන්. නමුත් ප්‍රශ්නේ වර්ණගා ගන්න බැරි ඇත්තෝ ඉන්නවා. අන්න ඒ ඇත්තන්ට මේ සේවයක් වෙයි කියලා හිතලා හැබැයි මම ඒ ඒදිත් මම නම් කියනවා මේක ප්‍රායෝගික ප්‍රශ්න වෙන්න ඕනේ. නිකන් මේ මූලධර්ම ප්‍රශ්න අපිට විසඳා ගන්න බැරි සරුවත් අන්නාන්සේට විතරක් වෙනන්න පුළුවන් ප්‍රශ්න. දැන් චතුරාර්ය සත්‍ය වගේ අහන්නෙම ගිය ගාම මේ මේ අන්තරභාවයක් තියනවාද? මාගේ ඥානිත බින්දුනාම පින් ඇත් ලැබෙනවාමද? නියාත නිවන් දකින්න පුළුවන්මද ජීවිතේකන භාවනා කළ හැකිද ඔය හැමදාම දවස සාකච්ඡා කරනවා දවස් කෙලවර වෙන්නේ එහෙම නෙවෙයි බහලා වැඩ කරන කට්ටිය තියෙනවනේ ඒ කට්ටියට අදාළ ප්‍රශ්නයක් මතු කරගොහම මේකට බැලු බැලමද පේන්නේ මොන දරුණු ප්‍රශ්නයක් ආනන්ද භාවනා ක්‍රම දෙකක් තියෙනවා මොනවද ඒක සර්වඥාන්ත කියන්නේ සමත භාවනා විදර්ශනා භාවනා කියලා ඉතින් ඒකෙත් මේ මේ දැන් තියෙන ලංකාවේ තියෙන භාවනා ක්‍රම සහ ওই ජාත්‍යන්තරයේ තියෙන භාවනා ක්‍රම වලදී ওই දෙක සමබර කිරීමේ හරීම මේ මේ ඔබ කියන්නේ හරීම විෂමතාව තියෙනවා. සමහරු ඕනකට වැඩිය සමතේ බර කරනවා. බර කරලා ඒකමයි ඒකමයි ඒකමයි. එතකොට අර පැත්තේ ඉන්න කට්ටිය බන්නේ මොකද්ද? මේ කායික ලෝයයි බ්ලිස් එකයි ධානයයි කල්පනා කර කර මිනිස්සුම ගන්නවා. ඒකට ප්‍රතික්‍රියාවක් වශයෙන් ඉඩකපැත්තක් කියනවා කායන ප්‍රසන ඕනෙත් නැහැ වේදනන ප්‍රසන ඕනෙත් නැහැ වෙලිම චිත්තන ප්‍රසන පටන් ගන්නවා. මුලින්ම කියනවා කායන ප්‍රසන ඕනේ වේදනන ප්‍රසන පටන් ගන්නවා. ඌ ඔක්කොම ළමා වැඩ ඌව බුදුහාමුදුරු තනි වචන පිටිවන්දා කියන පුළුවන් ඔහොම කායනපසනා කරගෙන ඉඳලා සමත වට වඩා ඉවා කියලා එකගොල්ලක් ඒකතරා දෙනවා. ආනෝ දෙකම දැක්කොත් විතරක් තේරෙනවා කොහොමද සමතයේ නැත්නම් මේ සමාධියේ කෘත්‍ය මොකද්ද? ඒ කෘත්‍ය කොහොමද විපස්සනාට තුරු දෙන්නේ? ඒ තුරු දුන්නාට පස්සේ විපස්සනා කොච්චර ලස්සන වැඩෙනවද? නැත්නම් ආපහු ඇවිල්ලා සමතේ හදා ගන්නවා. එහෙම නැත්නම් ආපහු ගිහලා සීලය හදා ගන්නවා. එහෙම නැත්නම් අපෝගේ ආචාර ධර්ම හදන්න ඕනේ. ආනි වැඩපිළිවෙල ආනුභුක්ති වැඩපිළිවෙල නැතුව ඔය කොන්දකට යෑම මේ ශාසනය ඇතුළතම තියෙනවා. ඒක හොඳට තේරෙන්නේ මේ නිවනම සැලසුම් කරගෙන වැඩ කරන අයගේ. නිවන නැතුව මේ ජීවිතයේ ඔය බ්ලිස් එකයි කායික සුවයයි මානසික අසහනට උත්තර දෙන කට්ටිය ඉතින් අර සමත පැත්තට ඇදෙනවා. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. මොකද ඒගොල්ලන්ට තියෙන දයන ප්‍රශ්නට උත්තර ලැබෙනවා. එහෙම නැත්නම් තව පිරිසක් ඉන්නවා මේ ධර්මයේ ගැඹුර තියෙන්නේ මෙන්න මෙතනයි ඒ නිසා මේ චෛත්‍යික ධර්ම දැනගත්තාම ඇති අනිත් කිව්ව ඕනේ නෑ ඒවා මේ මේ මොඩේන්ට තේරෙන්නේ නැති කොටස කියලා නිකන් ධර්මයේ ගුඩ කරන්න හදනවා. ඒ දෙකම නෑ තියෙන තියෙන මේකෙන් එකින් එකට එකින් එකට තුඩු දෙන ස්වභාවය. yaadena ස්වභාවය බැලුවොත් මේ දරුවෙක් ඇති වෙන්න අම්මයි තාත්තයි දෙන්නම එපාය. වදන්න අම්මා ඕනේ වඩන්න තාත්තා ඕනේ. ඉතින් ওই දෙකේදී අම්මට ওই වැඩේ කරන්න බෑ කියලා තාත්තට බයිනවා. තාත්තා බයිනවා. තාත්තා කරන වැඩේ මං කරන වැඩේ තාත්තා කරන වැඩේ කියලා අම්මලා බැලුවාම දරුවා සරණ යනවා. ඒ නිසා අම්මා හොඳයි කිව්වත් ඇති තාත්තා හොඳයි කිව්වත් ඇති ඒ නිසා නම් ගියේ මල්ලි භාගයේ දෙන්නම හොඳයි කියලා දෙකේ බින්දුවක් කියන්නේ. ඕක තමයි ගියාට දෙන්නේ. නිසා ඇත්තටම අද ගිහි ලෝකේ නැත්නම් මේ භාවනා ලෝකේ දැනුමේ අඩුවක් නැහැ. දැනුම ඕන තරම් තියෙනවා. හරියට මේ ගොනායි කරත්තේ පෙළ ගැස ගන්න කරත්තේ ඉස්සර දාලා ගොනා පිටිපස්සට දාගෙන ඉතින් ඉතින්දි විසඳන්න ගියාම භාවනාවක්වත් වෙන මොනවාක්වත් යොණ කරන්නේ. ඔය හරක් මේ හතර දිනා විතර ඈදලා කොළපාගනකොට මුදුන කරාරින කර කරකොල හිටින වෙලාවක් ඉන්නවා. ඌ සම්පූර්ණ අනිත් පැත්තට යනවා. සුන්දරේක එක පැත්තට උඩ දාන අනිත් පැත්තේ නමදු එකතැන කරකන්නේ. එතකොට කරන්නේ ගුණා මහ ගුණාගේ අල්ලලා වලිගෙන් අල්ලලා අදින ගමන් අනිත් තුන් දෙනාට ගන්නවා. ගහපුවා ආයෙ පක්කාර වෙන හැටලා කට්ටි කරලා නැත්නම් අරෝ මෙහෙම හරහා දෙනවා. අන්න ඒ වගේ දේවල් කිය කොවිතන් ඕනේ ආරක් ටිකක් ඉවස ගන්න ගැටි. ඉතින් මේක හරිය මේ රහත් වෙනකම්ම ඉවර වෙන ප්‍රශ්නයක් නෙමෙයි. හැම වෙලාවෙදීම කොච්චරක් සමතේ ඕනද කොච්චරක් විපස්සනාවද. ඒ දෙක හරි නැත්නම් මේ සීලයේ දෝෂයක්ද එහෙම නැත්නම් මේ භාවනාවේ දෝෂයක්ද. අන්න ඒවා මේ අපිට කියන්නේ සාමාන්‍ය බුද්ධිය කියලා. ඒ සාමාන්‍ය බුද්ධියට විරුද්ධ වීම සඳහා නම් අපිට සරුවත් නැති නිසා මුදුම වැඩේ තමයි Taman ගේ தত্ত্বය මම අවංකව Taman දකින්න දේ ඊට වෙටි දන්න කෙනෙකුට කියන්නේ. එහෙම නැතුව තටමලා මොන විදිහින්වත් උදාරින්න බෑ. ඒ නිසා මේක පේන්න තියෙනවා නිවන් දකින්නේ තනිව වුණාට සාමූහික ගමනක් කියලා. ඒ සාමූහික ගමන මොකද? සංසාර ගැටේ වැදිලා තියෙන්නේ සමාජයෙන් අපිට. ඒ සමාජයේ විසඳන්න ඕනේ. හැබැයි විසඳීමේ උත්තරේ තියෙන්නේ ඔලු කට්ට ඇතුලේ. අනිකර මානසික වැඩ පිළිවෙල. නමුත් ඒක මේ සමාජයේ කියන ආකල්ප සම්පත් වලින් තොරව බාහිරව කරන්නේ. ඒ නිසා මේ දෙක සමබර කරනවා කියුවහම ඕක මේ යෝග ජීවිතයක යෝගාචර තර්ජයක අපි පුතුම සමබර භාවයක් ඕන කරන්නේ. ආර්ථික ජීවිතවල සමාජ ජීවිතවල දේශපාලන ජීවිතවල වෙනත් තත්ත්ව තියෙනවා. ඒ සෑම දෙයකට වැඩිය එකලසක් අවශ්‍ය කරනවා මේ සමත විදර්ශනා භාවනා දෙක එකලස් කරගන්න. ඒක එකලස් කරන්න පටන් අරගත්තොත් නම් يعني එකලස් වෙන්න පටන් ගත්තොත් මේ ධර්ම ඕජාව ධර්ම රසය එන්න පටන් අර ගන්නකොට අපි මේ කාලය කියන එක සම්පූර්ණම නිදහස් වෙලා සම්පූර්ණ මේ දේශයෙන් සහ කාලයෙන් නිදහස් වෙලා මේ සනාතන தත්වයකට හිත ඒ ඒ වෙලාවේ මේ අනන්තයට එහෙම නැත්නම් සදාතනික தත්වෙට අමරණීය தත්වෙටපත් වෙනවා. නිවන් දැකලා නෙවෙයි. ඒ පාර තේරෙනකොටම සමත විදර්ශනා දෙක සමබර වෙලා පාර තේරෙනකොටම තේරෙනවා දැන් නම් ගමන ඕපනයිකයි එකකින් එකට එකකින් එකට තුරු දෙනවා කියලා. හැබැයි ඒ චිත්තක්ෂණේ ඊගා චිත්තක්ෂණයට උදව් කරයිද නැද්ද කියන එක සම්පූර්ණ අහඹයක්. ඊගාදරේ සම්පූර්ණ ඔච්චර ඔය එක්ස්පර්ට් වුණත් කටලේ පටලෙන්නේ ඉන්නේ. ඒ නිසා මේක කිසිම ආත්මීය විශ්වාසයක් නැහැ. හැබැයි අපි යටහත් පාත් කරනවා. ඒ ළමට හරි ගියා. අද වැරදුනා ප්‍රශ්නයක් නැහැ. ආයතනයක් හදන්න ඕන කියලා ගියොත් ඒ ආයතන මේ දෙක එකතු වෙන තන අවස්ථාව සම්පූර්ණ නිදාන. අනිත් යෝගාචර නිතරම මේ නිහතමානී යටහත් පහත් ධර්මයට ගරු කරන දඬ කෙනා නැති කෙනාට උදව් උපකාර කරගෙන හිටියොත් ඒ හම්බ වෙන බන්ධනය ඒක නිකන් පෞල් සම්බන්ධකමක් ලේ සම්බන්ධකමකට වැඩිය මේ ධර්ම මිත්‍රත්වය ධර්ම ඥාතිත්වය මේ කිසිම පරතරක් සීමාවක් නැතුව සම්බන්ධ වෙනවා මම මට නම් තේරෙන්න පටන් ගන්න තියෙන්නේ අද කොහොමඩක්වත් ලෝකේ අන්නේවල ධර්ම ඥාතින්ගේ පුදුමාකාර ගුණයක් වෙන්න පටන් ගන්නවා කියන්නේ ඒකත් ඒ ඕනම දෙයකට කැප කරගෙන යනවා මොකද්ද මේ තේරිලා තියෙනවා දැන් අද යුගයක් ඇවිල්ලා තියෙනවා කියලා එවැනි හොයන කට්ටියට જાතියක්, දිංගයක්, පැවිදි උපවිදි භාවයක් කොටින්ම කියනවා බෞද්ධ බෞද්ධතාවයකුත් නැතුව එක කියන තත්ත්වයක්. අන්න ඒකදී මේ ධර්ම වල තියෙන යුටිලිටි වැලියු ප්‍රායෝගික වටිනාකම නැත්නම් සාපේක්ෂ වටිනාකම දන්නේ නැත්නම් ඒ එකම ධර්මකින්වත් නැහැ. ඔය හැම ධර්මයකින්ම කරන්නේ. හරියට මේ අවශ්‍ය මේ පදම අවශ්‍ය එකලස අවශ්‍ය සමබර භාවය ඒකට එනකොට එකක් වෙනවා මේ සම්බන්ධ වෙන මිනිහාගේ පෞරුෂත්වය නැති වෙනවා. පෞරුෂත්ව කියන්නේ මේ සක්කාය දිට්ඨිය නැති වෙලා. ආ ධර්ම විනයෙන් දියාර වෙලා යනවා. ධර්මයට සම්පූර්ණ බැසගෙන වැක්කිරෙන පටන් අර ගන්නවා හැඩයක් ගන්න නැතුව මේක විය යුතුයි මේක නොවිය යුතුයි මුකුත් නැහැ. ධර්මයේ නම් දිගෑරෙන්නේ ඕන දෙයක් කරනවා. අන්න ඒක නම් පේන්න තියෙනවා මම සුළු පිළිසක නමුත් දෙන්නට වැඩිය මේ පූර්ණ මුළු හතින් වැඩ කරන ගතිය. නමුත් ඒක පේනවා මේවා කියනකොට එදත් මේට වැඩිය ලොකු මට්ටමින් වෙලා නැහැ. ඕම සුළු තැන් තැන් වල පොඩි පොඩි මට්ටමින් තමයි වෙලා තියෙන්නේ. නමුත් එදාකින් වටිනාකම තියෙන සර්වඥාන්සේ නැති තැනකින් කසල ගොඩකින් මේ මණිකමතු කරුවා වගේ මේ විපස්සනා මතු කරලා සමතින් එක පෝෂණය ලබලා සීලයක් අඳුනලා දීලා කරගෙන ගිය වැඩේට මේ ධර්මතු සංශෝධයත් කරපු උදා. ඉතින් ඒ නිසා මේ එක බණකදී එක ධර්ම සාකච්ඡාවකදී බොහෝ කොට සංගෝධය ධර්ම අතහැරලා වෙන විදිහ කෙනා ඇදිය යුතු වස්තුන සීල සමාධි ප්‍රඥා තුන වෙනුවේ අපි අපගේ මති මතාන්තර අපි අපගේ පෞරුෂත්ව අපි අපගේ රුචි අරුචියන් කැප කරද්ද පුළුවන් ගැම්ම පුළුවන් දෙදක් පුළුවන් මේ මොනවා කියන්නේ ශ්‍රද්ධාවක් ඇති වෙලා තියෙනවා මේ ගාථාවේ සඳහන් වෙලා තියෙන සංයෝජන ධර්ම එහෙම බලනවනම් සංයෝජන ධර්ම දුර වෙනවා කියන්නේ සංයෝගය සංයෝග ඒ සංයෝග ඇත්තටම කියනෝක අනෙක් පැත්තට කියන්නේ සංයෝගය අඳුරු කරුවොත් විතරයි ධර්ම පේන්නේ කියලා කියන්නේ. ධර්ම පේනකොට සංයෝගය දුරු වෙනවා කියලා කියන්නේ වෙන විදිහට කියනවා ඔය දෙක දෙකක් නෙවෙයි එකක්මයි. යම් තැනකදී ධර්මයේ මතුවෙනවද මතු වෙන්න නම් මේ අල්ලගෙන හිටපු මේ අනම්මනම් පටලවෙන්නේ නැති කරගන්න. නැති කරනකොට බෙම ධර්මය මතුවෙනවා. ධර්මයේ එනකොට සංයෝජන පැලෙනවා. එනි දෙය කියන නම් ගත්ත බාර හරි. මම මේ යන ක්‍රමේ හරි කියලා Tamanට වැටහීමක් අභිෂේකයක් වෙනවා. ඉතින් ඒක නම් සමහරලාට ආත්ම ගණන් සංසාරේ නැවිත් බුද්ධඝම වෙන්න ඉඩ තියෙනවා. අපි පාදි ලබා ගන්න ඉඩ තියෙනවා. ධර්මතර වෙන්න පුළුවන්, විනීතර වෙන්න පුළුවන්. නමුත් පෞරුෂත්වයේ කිසි වෙනසක් ඇති නොවෙන්නත් ඉඩ තියෙනවා. අන්න ඒකනම් හරිම මේ චිර සම්පත්තිය පන්නා ගැනීම කවසනාන්ත සත්‍ය. එහෙම වෙන්නේ නැතුව අපි බලන්න ඕනේ මේ ගත කරන කාලය අපි ධර්මයේ සඳහා ගත කරනවා නම් අපි ළඟ තියෙන සංයෝග, අපි ළඟ තියෙන මේ පටලැවිලි කැපකරන ලෑස්තිද බුද්ධ රත්නෙ වෙන්නේ. කැපකරන ලෑස්තිද ධර්ම රත්නෙ වෙන්නේ. කැප කරන්න කැමතිද සංගරත්ය වෙනුවෙන් කැප කරන්න කැමතිද සීලය වෙනුවෙන් කියලා හොයලා ගත්තොත් පුදුමාකාර ජීවිතයක් අපිට හම්බෙලා දෙනවා. ඒ නිසා අපි නඬු වෙන්න ඕනේ අභිෂේක කරගන්න පුළුවන් තරම් අපි දැනට දන්න කරුණු වලින් මේ පුංචි පුංචි රුචි අරුචිකම් මේ පුංචි පුංචි පෞරුෂ රුචි මේ ආසාවල් එහෙම නැත්නම් මේ මම නම් මෙහෙමයි කියන්නේ ඉන්න ගති ඔලොමලකන් ඔලොමොට්ටලකන් පැත්තක තියලා ධර්ම වෙනුවෙන් යනවා. ඉතින් ඒකට මම ඉදා කිව්වාගේ යනකොට නම් බාධා වගේක් තියෙනවා. තිබුණාට මොකද මේ එල්ලේ ගත්තොත් මොනම හොලඟක්වත් වෙන්නේ නැහැ. කොච්චර නැතුවත් කවුරු කොයිතරම් නැතුවත් යන මිනිහ මොකක්ද ඒ වට බාධා කරන අතට බාධා කරන තරමට කරදර පැමිණෙනවා. ඒකට hina වෙන්න යන්නත් එපා. අරගෙන යන එකයි තියෙන්නේ. ඒකපත මේ ධර්මයේ යෙදී ගත කරන අයගේ සුළු පිළිසකේ ගුණයක් වෙන වෙලාවක්. හොඳ යෝගයක් තියෙනවා. අන්තර එදක් තියෙන්නේ නැති මට නම් පේන්නේ තියෙනවා අපි ඉපදිච්ච වෙලාවේ අපි ටිකක් වාසිදායක යෝගයක් අද තියෙන්නේ කියලා. ඒක නිසා බල්ලු බිරුවයි කියලා කඳු පාත් වෙන්නේ නැහැ. තමන්ගේ ගමන කරගෙන යන එකයි තියෙන්නේ. හැබැයි ඒකට මේ ගමන යන අය සම්බ්‍රක්‍මචාරින් වහන්සේලාට රිලේ රේස් එක බැටනික වාහන කරනවා වගේ විමුවට්ටන්න නැතුව පොල්ල අතර දෙන්න දැනගන්න ඕනේ. දින වෙලාව වට ගත්තොත් එතෙන්දී ලඩනවා. පොල්ල හරියට මාරු කරලා දෙන්න ඕනේ බැටනික මාරු කරන්න ඕනේ ස්මූත්ලි. ඒක තමයි අමාරු දේ. ඒකට මොකද ඒකනාගේ රුචියක් වෙනස් නිසා පාවිච්චික ලක්ෂණ. නමුත් ඒ වැඩේ කෙරීගෙන යනවනම් අරුවචනාගේ කොහොමද කාර්යපුත්‍ර සංකේත මේ උදව් කරන්නේ? අල්ලුව දෙන්නේ? අරුවචනාගේ කොහොමද අවස්ථාවරණ හරියට ඕන කෙනාට පණිවිඩය දෙන්නේ කියන එක මේ යෝගයක්ද කරන දෙයක්ද කියන්න මන් දන්නේ නැහැ. මට නම් පේන්නේ යෝගයක් වාගේ තමයි තියෙන්නේ. එහෙම කෙරුවේ නැත්නම් නම් ওই සංයෝගක කඩනවා. තමන්ම හරියට තමන්ගේ ප්‍රශ්න අහන්න දන්නේ නැති එක තව පැත්තෙන් කියනවා නම් අපි ළඟ පුදුමාකාර බයක් තියෙනවා දැනුමට. අපි ළඟ පුදුමාකාර බයක් තියෙනවා විවේකයට. නැත්නම් මේ විමුක්තියට. හැබැයි හොයන්නේ නම් ආසාවෙන් අහන්න මේ දැනුමයි විමුක්තිය හොයන්නේ කියලා. හම්බෙච්ච දවසේ දුවනවා පස්සන වල. භවනා කරනකොට කොයි වෙලාවක හරි විමුක්තියක ලකුණු හම්බුනොත් විවේකයක් හම්බුනොත් වහම නැගිටිනවා. බය වෙනවා. මේ මේ මොකද මට උනේ මම පාළු වුණා නේද තනි වුණා නේද කියලා. දැනුමෙන් පටන් අර ගන්නෝනේ. එතකොට තේරෙන්නේ මාගේ ආත්මය නැති වෙනවා. සක්කාය දිට්ඨිය නැති වෙනවා. ඉතුරු කිනු හරි වැඩෙන්නේ දැන් කියලා ගෙදර කියලා කන්නේ මොකේද? කටක් කටක් පයක් නැතිනොත් ඉතින් ඇස් දෙක අරලා බලන්න. නිසා දැනුමයි විමුක්තියයි හෙව්වට තක తీරු වශයෙන් අපි දැනුමයි විමුක්තියයි එනකොට බයයි. තව පැත්තට ගියාගේ අපි බයද තමයි දැනුම කියලා කියන්නේ. අපි දැනුමට බයක් තියෙනවා. පෞෂත්වයක් නැහැ. සත්‍යය දැනුම විමුක්තියක් එනකොට ඔන්න ගිනියගුවක් වෙච්චා වගේ කියලා ඉදිරියට යන්න සාහස ගතිය නැතිකම තියෙනවා. ඒක ඒ ආධුනික යෝගාවකට එන්නේ නැහැ. ඉහිල කියන්නේ යෝගාවකට නාව සාසනෙට පාඩු. ඒක නැගිටලා ගන්න ඕනේ ඒ වගේ තියලා අතප්පයි කරලා ගියාම මොකෝ. ඒක නේ සටනේදී අත්නේදී හම්බ වෙන මේ ලේ අත්නේදී අතපය කැඩීම මේ වීරත්වය. රොත්නාන කියන්නේ මේ දණින් මේ හිතගෙන ජීවත් වෙනකොට කොච්චර සැපද මේ සටනේදී මරණේ. ඊපස්සේ තමයි ඔය එක එක දේශපාලන පස්ව වගේ වන්න පටන් අරගත්තේ. ඒ දාන යුක්ත විපාතේ ගෙලින්ම දීලා තියෙනවා. මතනේ මරණේ වටිනවා. ඕක අතපය තියාගෙන මේ මේ එදී මේ හිතගෙන ජීවත් වෙනට වැඩිය දණින් ඇති ජීවත් වෙනට වැඩිය වටිනේ මරණේ හොඳයි. ඉන්නේ ඒක එන්න නම් ඇත්තටම තමන්ගේ ආල්මිට දාන්න ඕනේ. තමන්ගේ කළ හැක්ක කරන්න ඕනේ. කරනකොට එන්න පටන් ගන්නවා. මේක බත් එක රත් වෙලා එන්න පටන් අර ගන්නවා. කාටවත් කැඳවන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් ඒක මේ ඉලක් දුර්ලභයි. අදත් දුර්ලභයි මම හිතන්නේ ඔయిత වැඩි ලස්සන කාව්‍යයක් ඔయిత වැඩි ලස්සන సౌందර්යයක් ඔయిత වැඩි ලස්සන ස්වභාව సౌందර්යයක් මිනිස් හිතට ගන්න බෑ මෙන්න මේ ධර්මයේ නැගිටගෙන එන වෙලාවේදී මේ ඒක බාධාකින් තොරව පැතිරීමට අපිට දෙන්න පුළුවන් යම් ධෛර්යයක් උනන්දුවක් දෙනවනම් ඒක තමයි මම හිතනවා මේ පිරිච්ච ගතිය කියන්නේ ඒක තමයි අපේ සම්පත්‍ති කරගතිය ඒක තමයි අපි දිනු කරන්න ඕනේ කියලා කොහොම හරි ඉතින් මගේ අදහස් ඉදිරිපත් කිරීම වශයෙන් මම එච්චරම මේ පාලි පාට විස්තර කරන්න ගියේ නෑ. අදහස මෙච්චරයි මම ආරාධනා කරනවා මේ මෙල්බන් වල ඉන්න කට්ටියට හෝ මෙහි ඉන්න කට්ටියට මොනාරි ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා චිත්ත මහත්තයා ඒ පැත්තේ ප්‍රශ්න තියනවාද? දැන් අපි කරන් දකින්න ඵලය කියන්නේ හැමදාම දින ඵලයක් හේතු දකින්න මොකද අපි හේතුව ඉක්මනින් ඵලය දකින්න හේතුව නොදැකනවා. මත පිට මත පිට දැක්ම අපි දකිනවා අතුලත දැක්මක් දකින්න බෑ අපි මේ එක හේතු අධ්‍යා දිගින් දිගට බලන්න අපි හේතු මාර්ගකට යන්නේ සිද්ධිය සිද්ධිය සිද්ධිය මත කර බාහකට මාර්ගකට යෑමේ විචිත්‍රත්වය හොයන යන වෙරයිටල් එන්ටර්ටේන්මන්ට් එක නිසා හැම එකම මත පිට බල බල බල බල යනවා ඒකකවත් බහින්නේ ඉතර සර්වඥානික දුක්ඛ සත්‍ය තේරුම් ගන්න අමාරුව අර උණු මාර්ගය ඉරියව් මාර්ගය විතරෝම ඉරියව්වක ඉන්නේ නැහැ ඒක ඥාන කෙනෙක් එක්ක ඉන්න බෑ දික්කලා දෙනවා තව ගෑණියක් ගන්න. ඒක කෑම වේලක කන්න බෑ තව જાති ගන්න. ඒක තැනක ඉන්න බෑ ඒක නිසා වෙන්නේ අර ඉන්න තැන පිළිබඳව පෙරලන ගඟේ කලේ පාසි බැඳෙන්නේ නැතුව වගේ මට කර ගන්න අමාරුයි. ඒ නිසා මේකම තමයි අපිට තියෙන ඉදිරියට පිනවීමේ ආශාවන් තමයි කරන්නේ දේවල් නිතරම මාරු කරමින් තමයි මතය පිච්චෙනාට අඟුර නිදි අඟුර අතින් අතට අතින් අතට මාරු කරනවා මාරු කරනවා වගේ තියෙන නිසා අපි මේ දඟලන්නේ තටමන්නේ අඟුරක් එක්ක මේක දිනකන් පුච්චන එක තමයි කරන්නේ කියලා දන්නවනම් ඉතින් තටමන් දෙවෙනිසක් කළ යුත්තේ ආසේවනේ භාවිතාව බහුලීකරණය එකක් කරගෙන ඒක දිහා බලන්න ඒක දිහා බොහෝ වෙලා බලනකොට තමයි ඒක ඒකලෝ සාකාරය දැක ගන්න පුළුවන් මේ ඉතින් සම්බුත් සම්බුත් නම් කරනවා එක දෙයක 11 ආකාරය දැක්කම මුළු ලෝකෙම පිළිපදව පොදු ලක්ෂණ මතුවෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම මතුවෙනවා. අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම මතුවෙනකොට බුද්ධමාකාර බයක් ඕ තෙරුවන් සරණයි. ලෝ තෙරුවන් සරණයි අයනවාද? ටෙලිෆෝන් එකේ තියෙන මොකක්ද? ඉතින් අනිත්‍යත්වය අවබෝධ කරගන්න එකක්දී අභෝ වේලා බලන්න ඕනේ බලන්න බැරි ගතියක් තියෙනවා. එතකොට ඒක දැනුම එහෙම නැත්නම් විවේකය ඒ දෙකම එන්නේ පාලුකමක උතලා. කම්මැලිකමක උතලා, නීරසකමක උතලා, බය ගතියක උතලා, සහලවන ගතියක උතලා ඉන්නේ. ඉතින් ඒක ඇතුලේ කඩලා බලන තරම් අපිට ගැනුමක් නැහැ. එනකොටම සහලවන ගතියට, බය ගතියට, තනි ගතියට, ඒකාකාර ගතිය එනකොටම අපිට බය වෙලා විජාතයක පැත්ත කරලා වෙන අරමුණක් ගන්නවා. ඉතින් ඒ අරමුණේ අර ඒ අරමුණේ අරගතිය නැති නිසා නමුත් වෙන්නේ නැති හැටි යනවා. එනේද සංඥාන්තනේ ලයින් එක කට් වුණා මේ මෙතන මේ කම්පියුටර් එකේ පොඩි මේකක් හන්ද අපේ කතා කරනකොට සංඥාන්ත දැනෙන්නේ නැහැ ඒක. ආ ආ කොහමද ලයින් එක කට් වෙච්ච එක තේරෙනවා දැන් අපි මේ ආරාධනා කරා මෙල්බන් පැත්තට ප්‍රශ්න තියෙනවා නම් මට කරන්න කියලා. එසේ නමුත් අපිට එතකම් ප්‍රශ්නයක් මතුවලා තියෙනවා අපි මේ වස්තු වල දේවල් වල මතු පිට දැක්ම නැත්නම් මේ ඵලයේ විතරක් දැකලා ඒකට හේතුව දැක ගන්න තරම් අපිට බැරිකම මොන සහජ දෝෂකමක්ද නැත්නම් අපේ වමනාවෙන් ඇති කර ගන්න දෙයක්ද කියලා. ඒක සාකච්ඡා කරන්න කියන්න තියෙන්නේ අපි දේවල් මාරු කරන ගැති නිසා එක දෙයක බොහෝ වෙලා අසුරක් අපිට නැහැ. දේවල් මාරු කිරීම තමයි සරුවචනාංශයෙන් පෙන්නලා දීලා තියෙන්නේ දුක්ඛ සත්‍ය වහන දේ. එක ඉරියව්වක ඉන්න බෑ එකම ගුරුවරයෙක් යටතේ ඉන්න බෑ, එකම භාවනා ක්‍රමයක් කරන්න බෑ, එකම ආහාරයක් වළඳන්න බෑ, එකම ගේක ඉන්න බෑ, එකම රස්සාව කරන්න බෑ, নানা ප්‍රකාර දේවල්. ඒ නිසා එකම කරනවා නම් ආත්මත් යෝග ජීවිතය කියලා කියන්නේ භෝග ජීවිතය කියලා කියන්නේ භාගෙන් භාගයට මාරු කරගෙන යන එක. යෝග ජීවිතය කියලා කියන්නේ ඒකටම යෝග වෙන එක, එන්ගේජ් වෙන එක, එකම දෙයක් එක. කරගෙන කරගෙන යනකොට හැම දේ ඕනම දෙයක් කාලයක් අතුරුනකට නීරගත නීරස ගතිය, කම්මැලි ගතිය, ඒකායකාරී ගතිය, අසරණ ගතිය, බය ගතිය එනවා. ඉතින් ඒ එන්න හදන්නේ විමුක්තියයි ඥානයයි. ඉතින් අපි කියනවා අපිට විමුක්තිය ඥානය ඕනේ හැබැයි ඒකාකාර ගතිය බෑ. අපිට නීරස ගතිය බෑ. අපිට අසරණ ගතිය බෑ. ඉතින් ඒකට මම එන්නේ නැත්තම් සක්කාදිට්ඨිය අවිල කියන හරි හරි ඒක තමයි මම දෙන්නම් ඔය කියන අරසාව. මම දෙන්නම් ඔය කියන විචිත්‍රත්වය. මම දෙන්නම් මේක ඔන්න පොඩ්ඩක් නැගිටලා යන්නකෝ. ඔය අරමුණෙන් අයින් වෙන්නකෝ. ආ ඊට පස්සේ වෙන්නේ මොකද්ද? හොදෝ දමඩි දන්නා වගේ අර මම එන විදිහින් සක්කාය දිට්ඨිය වේසින් දෙන ලනුව කකා කකා යනවා මිස කවදාකවත් අපිට නීතාර්ථ නෙය්‍යාර්ථ කියන දෙක දක ගන්න බෑ. නෙය්‍යාර්ථය තමයි අපි දැකෝ දක්මට පේන ඵලෙ. ඒක ඒක දිහාම බලා සිටීමෙන් දකින්න නීතාර්ථය තමයි අපිට රසන් වෙලා තියෙන්නේ. අපිට අවිද්‍යාවක් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ මතු පිට දේ අම්මා කිව්වත් තාත්තා කිව්වත් බොරු නෙවෙයි හැබැයි බොරුගේ මල්ලි වගේ මලාපෑමක් මෙතන තියෙන්නේ මේකම බොහෝ වෙලා බැලුවොත් අනිවාර්යයෙන්ම මේක නිරස කරනවා එපා කරනවා කම්මැලි කරනවා අසරණ තත්යකටපත් කරනවා මෙන්න මේ තමයි විමුක්තියතහ ඥානයේ පෙර නිමිත්ත විමුක්තිය සහ ඥානය කියන පෙරහැර එන බවට කසකාරය ඉතින් භාවනා යෝගාචරය මේ පාඩම දන්නේ නැත්නම් යෝගාචරය කරන්නේ මොනවා හරි ටිකකින් කම්මැලි වෙනකොට මාර්ගය ඉතින් ඒකට මාරයා විලි උලිහිලි පාලා hina වෙනවා. හරි ඔන්න යෝගාවචරය. කොදුවට පෙර නැති යෝගාවචරය කියලා hina වෙනවා. නමුත් hina වෙන්න දෙයක් නෑ. කොයි යෝගාවචරයත් මුල් කාලේ ওই මෝඩකම කරලා කරලා තමයි මේකෙන් කවදාකවත් කෙලවර කරන්න බෑ කියලා දවසක අදිෂ්ඨාන ශක්තියක් අරගෙන එකක් එක්ක විදිහට පවත්වන ගතිය යනකොට තමයි භෝගී තත්වයෙන් අපි යෝගී තත්වයට යන්නේ. භෝගී තත්වයේදී මේ අඩ දැනුම මතු පිට දැනුම භාගයක් කාලයක් ඈකොට විසි කරන ගතිය නිසා අපි සංසාරේ කවදාකවත් දිමා නොවන නඩු ඇති කරගන්නවා. යෝගී වුණාට පස්සේ එකක් අරගෙන ඒකේ 11 ආකාරයෙන් හොඳට දැක ගන්නා තරමට ඉවසගෙන කටයුතු කරනකොට අච්චර භෝගී තත්ත්වයේ ගිහිල්ලා පාරිභෝගිකත්වයක් කරලා නාස්ති කරන්නේත් නෑ පරිසරය කියලා තන්නෙත් නෑ හිත කෙලස ගන්නෙත් නෑ හැබැයි ඒකාකාරීකමත් එක්ක අසරණ ගතියත් එක්ක, බය ගතියත් එක්ක උහි කාගෙන යනවා. ඉතින් මේක වෙන්නේ යෝගාවචර නොවේ නැත්තඳ මේ නෝන්ජල්කමක්, ම්ලේච්ඡ ගතියක්, එහෙම නැත්නම් බය අඩු ගතියක්, සාමාන්‍යයෙන් නරක වචන කියන පොන්න ගතියක් කියනවා. වදෙන් සම්මත කීකදී අතහේ කරන මනන් දැනගන්න. මේ මොනවද දෙකක් ගන්න කියන එක තමයි අර ඵලයේ ඵලයේ දේවල් ඵලයක් තියෙනවා. ඒක අයද්ද ඒකවල කියන්නේ ඉඳ කරලා යන්නේ නැති මේක දිහාම බලාගෙන ඉන්න ස්වභාවයේ එක ස්වභාවයක් තියෙනවා. මේකෙදී ඒක දිහාම බලාගෙන ඉන්නවා ඒකවල ඒක ආකාරය ගැන කියන්නේ ඉස්පරේන තියෙනවා මේක දෙවි බලාගෙන බලාගෙන බලාගෙන ඉඳලා ඒ හිතවන කායයෙන් නම් විදිහට යන්නේ මේකේ පැත්තෙ මුකුත් නෑ. ඒක අවස්ථාවක්. දෙවෙනි අවස්ථාව තමයි ඒ ඒ උඹ කරගෙන කරගෙන යනකොට එතන යම් කිසි ඒකකම ලැබෙන පාටි අපි හිතන අර මේක කිසිම සිතිවිලක් තියෙනවා නේ අරයක් යන්නේ ඒක ඔයන්ට ඕන කියන්නේ සිතිවිලි භාවනා කරනවා එතකොට ඊට පස්සේ වහා මේකට හේතුවක් මේ ඵලයට හේතුව මේකයි කියන සිතිවිලිකුත් ඇතිවෙනවා ඊට පස්සේ ඒක විග්‍රහ කිරීම මේ උරු කියන කතා කරගෙන දැන් ඉතිපස්සේ අතන හොඳට භාවනා යනවා කියලා තමයි හිතෙන්නේ ඊට පස්සේ ඒක නිවිලිදු මේක වෙනදට මේ කතන්දරෙකුත් තියෙනවා ඔය දෙක බේරගන්න කොහොමද කියන කේන්ත කරන්නේ. ඒ தත්ත දෙකම ඒ தත්ත දෙකේම අඩුපාඩුකම් තියෙනවා. පළවෙනි එක තමයි විතරයි වාඩි වෙලා ඉන්නවා අරමුණේ හිත තියෙනවා කිසිම බැස ගැනීමක් නැහැ. ඔහේ පාළි වෙලා ඉන්නේ. ඒකට තේ තියෙන්නේ නිකන් මේ එන ගාට සොම්පිටින්නට ගියා වගේ නැගිටින්නෙත් නිකන් මොනක් ඇතුව නෙවෙයි. කොච්චර වෙලා බලන ගියත් මෙච්චරයි. ඒ කියන්නේ ඒ වෙනකොට ඒ පුද්ගලයාගේ හිතට ඒකාකාරීකම ඇවිල්ලා එපාකම ඇවිල්ලා නමුත් ඒක මේ සංවේගයක් බවට පත් කරගන්න ගන්නෑ නාස්තික පැත්තට වෙලා. ඉතින් ඒක තමයි මේ කවුද අර මේ කොටිගාතේ සද්දාජි සාහන්තු වගේ කියාව එක තමයි කියන්නේ. ඉතින් අර පිස්සන් කොටෝටි කියලා බණක් කියන්නේ කිව්වා. ඒ තමයි බයලු පිස්සන්ට. ඉතින් ඒ නිසා වෙන්දට වැඩිය කලින් ගියා. පිස්සන් කොටෝටි යනකොට සංවිධායක කවුරුත් නැතුළු පිස්සු ටික ඉතුරු වෙයි. මිනිස්සු දෙකම කල මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම කිව්වා. මීයාගේ මොනවක්වත් කරන්න දැන නිසා ඒ යටත් වෙලා ගියාට පස්සේ ගොල්ලෝ මේ කොට පිටියට කන තියාගෙන ඉන්නවා කිව්වා. ඌ පිටිපස්සේ කන තියාගෙන ඉන්නවා. ඉතින් මේ හම්තෝ දැන් කවුරු හරි ඇවිල්ලා මාව ගලවයි කියලා බලවලා බඩවිල වන්නට අර ගොරවනවල කිසි දැනක් බලන්නේ නැතුව තමස කන තියාගෙන ඉන්නවා. ඉතින් කන තියාගෙන හිටියල ඉතින් නැගිටකොට ආයෙ ගොරවනවා. කන තියාගෙන ඉඳලා පස්සේ කොන්දත් දෙනවා කියලා අර මනසට බලන්නකෝ බලවන්නේ. නෑ මං අනේ කන තියාට මොනවක්වත් ඇහෙන්නේ නෑනේ. පමුෂෝදා විනාඩි 5 මම දවස් තුනක් අහගෙන කිය මොකක්වත් ඔගේ වැන්දුවා. මොකක් කරන්නේ තමයි. විතර කාලේ කියවගේ තමයි අරමුණට ඉත තියහන් කිය මොකක්වත් නැහැ. ඔය දවස් 5 විනාඩි 15 කළා විස්ස කියලා කියන මම දවස් තුනක් බණ හිටිය නෑ තමයි. ඒකෝර සංවිධායක ඇවිල්ලා ගලෝ අයියෝ මේ දුහම්දාස මොකද කරන්නේ කියලා කියලා බණ ගියවලු. උන්නේ වල අරමුණට ඉත තියාගෙන ගියාම වැඩේට ගියා නම් ඔගේ තියෙන රස නැති ගතිය. දැන් කාමයේ කියලා කියන්නේ රසනේ. දේන් ආස්වාදේනේ. අරමුණේ හිටියම රස නැති එක තමයි මේ බුදුහාම කියන්නේ විරජ්‍යති කියලා කියන්නේ. විමුච්ඡති කියලා. ඒක බෑ. ඒකට රස ඕන අර නීරසකම දැන් නීරසකම ඇති කරගන්න සංසාර දුක නැති කරන්නයි තණ්හාව නැති කරන්න භාවනා කරන්නේ. රසේනේ අපි අපිට මන්ද රසේනේ අපිට හැම රසේ නැති වුණාට පස්සේ කියනවා දැන් ඒක චෝදනාවක් කියලා. මේක රස නැහැ. අපි දන්නේ නැහැ මේ රස නැතිකම යට ඒකාකාරීකම බය අසරණ ගතිය කොඳුලට පළක් නැති ගතිය තියෙනවා. ඉතින් මෙන්න මේක මෙන්න මේ නීරසකම තුලයි විමුක්තිය තියෙන්නේ. මේ නීරසකතිය තුලයි ඥානය තියෙන කියන්නේ වෙස්ට් එකේ කියන්නේ මොකද්ද? ওই නීරසකතිය තියෙන්නේ විශාල පාළු තැනක. ওই නීරසකතිය අවබෝධ කරගත්ත ගමන් ඔබේ හැමෙන්නට විශාල විවේකයක්. ওই විවේකෙට තියෙන බය නිසායි ওই නීරසකතියත් එක්කම විසිකරන්න ගන්න. ඕකත් එක්ක හිතපන්. ඕකින් නැතුව ඔබට කවදාත් විමුක්තිය දුන්නාට වාර ගන්න තරම් ශක්තියක් එන්නේ නැහැ. මේ පාළු ගතියෙම ඇත්තටම පාළුගතිය කියන්නේ ඥානයක් තමයි. ඒක අපි කියන්නේ නිබ්බිදා ඥාන කියන්නේ ඕකට තමයි ගැඹුරේ. ඔය කියන මට්ටමේ නිබ්බිදා වෙලා නැහැ. මොකද සති සමාධි වැඩිලා නැහැ. නමුත් මේ සාමාන්‍යයෙන් මේ භාවනාවට පෙළඹෙන එක නා සුනාමියට ගසාන ගියා වගේ යනවා උතන. නමුත් භාවනා කළ පුරුද්දක් තියෙනවා කියලා කියන්නේ එයා දැනගන්නවා අඩු ගාට මෙතන දැන් අරමුණේ හිත තියෙනවා රාගේ නැහැනේ. අරමුණට බැඳීම නැහැනේ දැන්. ඒ වගේම අර නීරසකම් තියෙනවා නැගිටලා ගියොත් ද්වේෂය හිටිනම් දැන් මලක ද්වේෂයක් නැහැනේ. ඒ වගේම දැන් අරමුණේ හිත තියෙන බව දන්නවනේ. නිදිමත නෙමෙයිනේ. ඕතුල තමයි රාග දෝෂම නැති හිතවිල්ල කියලා කියන්නේ. ඌ කාමේ කරන්නේ නැතුව කොහොමද ඔගේ පන්නර ඇකෙන්නේ? ඒ නිසා ඒකට මේකම කරලා බණත් අහලා ධර්ම සාකච්ඡාත් කරලා කවදා හරි හිතා ගන්න ඕනේ පැයකක් දෙන එක නෙවෙයි වටිනාකම පැයක බාර ගන්න. අපි කියනවා පැයකක් දෙනකොට වෙනවා මාරු බාර ගන්න කියලා. අපිට ඔය කන්න දෙයක් නම් වර්ණවත් දැන රසවත් දෙයක් නම් අපි උඩ බලන තෑග්ග අතට අත දීන තෑග්ග බාර ගන්න. ඉතින් ඒකනේ අපි කෑවෙලා මාළුවට හැමෙච්ච හැම වගේ දැන් සාන්තාරේ කල අහුවෙලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ක්‍රමයට ගියාම තියෙන්නේ මේක ඒ රසවත් ගතිය නැතිකම. ඒකේ තොර ගතිය මේ හාත්තක කවුරුත් නෑ අපිට අත දෙන්නේ. තියෙන අත්හනේ පාළුවක් නැත්නම් විවේකයක් මේ විදිහට ලෑස්ති නැත්තම් ඉතින් අපි කියන අනේ මම ගියා ප්‍රතිඵල දැක්කේ නැහැ. ඉතින් ඒ කියන්නේ මතු පිට දැක්කා. ඇතුළට දක් ගන්න පුළුවන්කමක් ඇත්තෙත් නැහැ. පෙන්වන්න හදනකොට කියනවා කොපමා වෙන්න ගෙදර ගිහිල්ලා ඉන්න ඕනේ අනම්මනම් ප්‍රශ්න අහන්න. ඒ නිසා මේ වැඩේ මේ සාකච්ඡාවකින් මේකේ කළ හැකි සෑහෙන සේවයක් තියෙනවා. භාවනා කරන ගමන් සාකච්ඡාවෙන් කළ හැකි සේවයක් තියෙනවා. කිසි කෙනෙක් ඔකේ ගැළවිලා කරලා නැහැ. මුලින් පැහැදිලිවම ඒකාකාරීකමක් වෙනවා. ඒක විඳ ගන්න බැරි නම් අරමුණු මාරු කරනවා නම් ආයෙත් හොතවත මලේ දාන එකයි තියෙන්නේ. ඒ නිසා පළවෙනි අවස්ථාව තමයි කළ ප්‍රතිඵල නැති. දෙවෙනි එකේදී හිතලා ගන්න හදනවා. දැන් මණික් මිනිස්සු භාවනා කරන මොඩේ වගේ කම්මැලි වෙනවා මම නම් ආ මම මේක හේතු හොයන්නේ කියනකොට හිතනකොටම අරමුණෙන් හිත පිට ගිහින්. ඒ හිතවිල්ල මතෙන්ම ක්ෂණය පන්නගන්න. ඒ නිසා එහෙම මේ චින්තාමය ඥාණයෙන් පුරවන්න බෑ. සුතමේ ඥාණයෙන් අල්ලවට අහු වෙන්නේ නැහැ. භාවනාමය ඥාණය කියලා කියන්නේ මේ දේ මේ සිද්ධිය ඉවරගෙනකම් මුලමදාග බලන් ඉන්න. හැබැයි අතන කියලා අපිට ගෙදර කියලා පෙන්නන්න මේ මේ කැටයක් හරි ඥානයක් හරි හම්බ වෙන්නේ නැහැ. නමුත් ඉවසන්න පුරුදු වෙනවා මොනවත් නැහැ ඒ ඉවසන්න. මුල දැක්කා. දැන් මැද ඉන්නේ තනි පාළුයි තනි කම්මැලි තනි ඒකාකාරී ඇඟ නිකන් අච්චාරු දාලා වගේ කුණු චච්චාරු හරියක් වගේ ඇඟත් දෙන්න තියෙන වද ටික දෙනවා. මේ අහවල් ලාභයටද මේ අහවල් සත්කාරයටද මේ මොකක්වත් නැහැ. මේ තමයි පාර කියලා ඉන්නවයි කිව්වහම ලාභ සත්කාරයට සඳහා හෝ අපි මහන්සිලා දිහා කියන බලනකොට අපි මේකේ ඉන්නේ මොකටද කියලා ඕනම කෙනෙක් අල්ලලා දාලා යනවා. නියොත් ඉතින් ආයෙත් දෙන්නේ එතකොට මාර්යා ළඟම දෙන ඕක තමයි මං කිව්වේ අපිත් එක්ක බෑ කිව්වේ මේක කතා. කාපු ගමන් දැක්කලා අරකට පැයි. ඉතින් හරි ලස්සනයි මං කියන ආයෙ අලුතෙන් ටෙලිග්‍රාම බලන්න දෙයක් නැහැ මේක දැක්කම අපිට දෙනකොට අපි ගෙදර දෙනවා. දීලා අදාන සහිත විවිධ විචාකාර අරමුණට යනවා. ඉතින් මේක කවදාකවත් මේ දේ වෙන්නේ නැතුව මේ දේ අසලත සාක්ෂාත්කරණයක් වෙන්නේ නැතුව අපි මේ කරන කාලයේ කාදමීම වස්තු විනාශේ නැත්නම් මේ ලද මනුස්ස ආත්මහ වැඩ ගන්න තුෝ කියන එක කාට බිද කවුද හිතන්නේ බුදු දහම පැහැදිලි කරනවා මට ওই මේ විදිහලා මට කවහක්ක් නැත. ඒක කියන්න පුළුවන්. මමත් උඹලා වගේම දීර්ඝ සංසාරේ මේ දෙක බේරගන්න බැරුව බොහෝ කල් හිටියා. නමුත් දැන් මම දැනගත්තා මට දැන් ඉන්න පුළුවන් ප්‍රතිඵල තිබුණත් නැතත් මේ දැන් ඉන්න තැන ඔය ගිහිල්ලා ගන්න දෙයට වැඩි වෙනසක් තියෙනවා. මොකද මෙතන චේතනා නැහැ. මේ දැන් ඉන්න තැන චේතනා නැහැ. ඔය යන්න හදන්නේ මොකක් හරි මොකක් හරි කොක්කක් දෙයඹ හිතලා කරන දෙයක්. එහෙනම් කර්මපත් වෙනවා. මෙතන කර්මපත් වෙන්නේ. ආනෙන්ජිට ඒක බලන්න ඉන්න පුළුවන් නම් ඉතින් ඒක මං කියන්නේ ඒක එතන සාහිත්‍ය යනකොට සංයෝජන වෙන්නේ නැහැ කියලා මේකේ කියනවා. ඇත්තට සංයෝජන නැති කෙනෙකුට විතරක් ඒක යන්න පුළුවන්. තේරුම් අරගෙන සතියෙන් මේ භාවනාව චින්තාමය ඥානෙ තේරුම් අර හිතා ගන්න ඕනේ මේ සෑම දෙයකම පාලුකතියක් එනවනම් විපාකාරිකතියක් එනවනම් ඒක ධර්මයේ වටිනාකමක්. ඒ නිසා ආර්යයන් වහන්සේලා පුතත්ජනය යන්න හොඳයි කියලා කියනවනම් ඒක ආර්යයන් වහන්සේලා කියන හොඳ නැහැ කියලා. යම් කිසියක් පුතත්ජනය හොඳ නැහැ කියනවනම් ඒක ආර්යයන් වහන්සේලා කියන හොඳයි කියලා. අන්න ඒ මූල ධර්මයට දාලා මන් නෙමෙයි අව මේ අභියෝග ගන්න ඕනේ මම කරනවා. නමුත් අපි මේ තරමේ බුදුජානක ඒක ඇත්තට මේ ආදර්ශය පෙන්න කරලා තියෙනවා. සූත්‍රවල කියලා තියෙනවා. නමුත් අපේ පින මෝරන්න ඕනේ. අපිට වෙලාව එන්න ඕනේ. ඊට පස්සේ නම් අපිට පුළුවන් කරනවා ඒක ඉතින් අරගෙන යන්න. නැත්තම් මාකාර මේ ප්‍රහේලිකා ස්වරූපයක් මේක තියෙනවා. ඉතින් අපි හිතා ගන්න මෙවැනි සම්මිය දෘෂ්ටියක් නැති වෙන විදිහේ කවදා කොට එන්නේ. ඉතිරිසනේ කවදා කොට එන්නද මේක? මේ තිබිලත් අපිට පේනවා මේකෙදි තියෙන මේ සංකීර්ණකම මේකෙදි තියෙන අපි විහිං අනා ගන්න ගතිය තියෙනවා. ඉතින් ඒක හරි දෙලි කියලා මං කියන්නේ හරි సౌందර්යයක් ඒක තියෙනවා. ඒක හරි කාසිය ගැතියක් තියෙනවා. ඒක නැතුව ඒක නම් නැති ස්වභාවයෙන්ම අගය කරගෙන සැලසෙන්නේ. අපි ඒක සැලසෙනවා කියන්නේ ඒක හරියට හිතෙනවා. ඒ නෑ හිතනවා අර කොහොම කිව්වද වල නැවත නැවතත් අපිට කියන්නේ ඔය චේතන නැති තැනට ගියන් පස්සේ පාළු. කොහොමදායෙන්ම චේතන ඇතරකට නෑ පාළු. එතන හරි පාළු. චේතන නැති තැන පාළු. මුඩු වෙනක් වගේ. ඒක හරි දැනගෙන ඉදාකටාම අපෝ මෙයාට බය වගේ කියනවා අපෝ අතු කරගන්න කටි කර විද ඉතින් කරගන්න මේ කොළමට වලට කියනවා ඒක තමයි ජීවිතේ මල් විහිම් පල් කියලා කියන්නේ ඔක තමයි භවන කිත්තේ කියනවා කියන්නේ භවන කිත්තේ දවහරකට අවදිවෙන්න නැති බෑ ඒක කියනවා නැද්ද භවන කිත්තේ කියන්නේ මෙලෙ කිත්තේ මොකද රාවණ දෙන්නේ කියන්නේ එතරම් බරංග චිත්ත කියන එක පෞගේ හරියට මට හොයන්න සිද්ධ වුණා එහෙම එකක් ත්‍රිපිටකේ නෑ. ඊපස්සේ නමුත් අභිධර්මයේදී සහ අටුවා විවරණ වලදී අවශ්‍ය වෙලා තියෙනවා ඒක විස්තර කරන්න. ත්‍රිපිටකයේ මේ ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙන එකේ සලස්තන මහත්තයා හොයලා කියලා තිනවා මේ විඥාන සෝත කියලා එකක් සඳහන් කරනවා. භවග්ග කියලා ගත්තක් සඳහන් කරනවා. භවංග කියන එකක් එහෙම ඒ කියන්නේ මේ තීරයක සම්පූර්ණ කරගන්න ගහව පසුකාලීන එකක් බව ඒ කවුරුත් පිළිගන්නවා. ත්‍රිපිටකයේ එහෙම භවංග කියන වචන නැති නිසා නමුත් මේක විස්තර කරන්නදී අපි කරන මේ තාර්කික විස්තරයේදී එවැනි පදනමක් මේ ගැන ඉස්මතු කරගන්න වෙනවා වේදිකාවක් මේක සකස් කරගන්න. ඔය කියන තාලෙට මම මම අවබෝධ කර දෙන විදිහට භාවම හිත කියන එක අවදි වෙන්න බෑ. ඒක නිකන් හීනෙකට අවදි වෙනවා වගේ වැඩක්. අපිට කියන සෑම ප්‍රශ්නෙකම වතුනේ චේතනානික චේතනාවක තමයි තියෙන්නේ රාගය කියන චේතනාව, වේදනාව කියන චේතනාව, දුක කියන චේතනාව, ද්වේෂය කියන චේතනාව හැම එකම මානෙ තියෙන චේතනාව. මේකට බුද්ධ ඥානවත් පාරවෙන සතුට ප්‍රතිකාරය වෙන්නේ අසමාපත්තම මේ කෙලවර කරන්නේ. ඒ කියන්නේ ධ්‍යානයකට සමාධිය. සමාධිය. ඉතින් ඒක ඒකයි මම සාමාන්‍ය ජීවිතේදී හැම වෙලෙම සිත ඉන්නේ අරමුණට. සිත සිතුවිලි කෙනෙක් තියෙන්නේ. ඉතින් මේ චේතනාවේ පොරව ඉන්නවා කියනවා කියන්නේ සාමාන්‍යයෙන් අපිට චේතනාව අවබෝධ කරගන්න බැරි කම නිසා. ඉන්නට මේ අර ගැට චේතනාව. අපි චේතනාවේ තොරව යනවා. සිත සිතුවිල්ලකින් තොරව ඉන්නවා කියනවා අපිට තේරුම් ගන්න බැහැ. තේරුම් ගන්න පුළුවන් තැනක් තියෙනවා. මම විස්තර කරන්නේ මෙහෙමයි. ආනාපානෙ හිත දාලා ආනාපානෙ සංසිඳන තැනට යන්නේ. ආනපන තියෙනකොට සමාජයේ සමාජයේ නෑ සමාජයක්ම වෙන්න ඕනේ. සමාජය කියන්නේ පුළුවන්. ලොකු සමාජයක් වෙන්න. සමාජය කියන්නේ චේතනාවෙන් තොරමයි සමාජය. විපස්සනායෙන් කරන්නේ චේතනාව ලෑස්ති වෙනවා. කොහොමරි අපි මෙතෙන්ද ගත්තොත් ආනාපාන සංසිද්ධිච්ච වෙලාව කියලා කියන රූප ධර්ම අපි ගන්න වම දකුණ ආස්වාද ප්‍රසආස පිම්බීම හැකිලිම කියලා දෙකක් දෙන්නේ. ඔය දෙක හොඳට වෙන් කරලා බලන්න. හොඳට වෙන් කරලා බලන්න බලන්න බලන්න සමාධිගත වෙච්ච ගමන් ඔය දෙක සම වෙනවනේ. අන්නේ සමවිච්ච වෙලාවට කලබල නොකර ඒක දිහා බලන්න ඉන්න පුළුවන් නම් ඉතින් ගමන් සෑහෙන දුරට මේ චේතනාවක් නැතුව ඉන්න පුරුදු වෙනවා. ඊට පස්සේ වේදනාවේ දිනන සැප දුක දෙක මැද අදුක්කම සුඛ වේදනාව කියලා එකක්. අදුක්කම සුඛ වේදනාව තමයි වැඩි වෙලාවක් දවසේ ගත කරන බහන කරත් නැතත්. නමුත් ඒකට නීරසයි. ඉතින් අපි ඒකට ලෑස්තිලා ගිහිල්ලා දැන් තියෙන්නේ මට තේරෙන්නේ නැහැ මොනවාක්වත්. මුත් තේරෙන්නේ නැති බව දන්නවා. මැරිලා නැහැනේ. මෙන්න මේක තමයි අදුක්කම සුඛ වේදනාව. මේකට උපේක්ෂාවෙන් දැනගත්තොත් භාවනාව කියලා. ඒක සංඥා අරගන්න සංඥාදී දරුවචන්ති කියනවා නසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විසඤ්ඤ සංඤී න විභෝත සංඤී ඒවන් සමේතස විභෝති රූපං සංඥානි දානනි ප්‍රපංච සංඛා අපි මේ භාවනා කරනකොට මගේ ඇඟ තියනවද නැද්ද කියලා සංඥාවක් නැති වෙනවා මම මේ ඉඳගෙන පැයට දෙකක්ද කියන එක මතක නැති අපි කරකෝල අතාරින තත්ත්වයට එනවා එතකොට වෙන්නේ සංඥාවක් නැති වෙන එකනේ මේකට කලබල වෙන්නේ නැතුව ඉන්න පුළුවන් දැන් අපි කරන්නේ ඒකට කලබල වෙලා ගුරුවරයා ළඟට දුවනවානේ මොකද මට උනේ කියලා ගන්න ඒ මොකද අර පරණ සංඥාවක් නැති නිසා මේ සංඥාවක් නැති වෙනවා. එතකොට තමයි සංස්කාර නැති. සංස්කාර කියලා ගන්නේ පස්සම්බයන් චිත්ත සංකාරයන් කියනකොට සංඥා වේදනා දෙක නැති වෙන්නේ. නැති වෙනකොට අපිට තේින්නේ පාළු වුණා වගේ, තනි වුණා වගේ, මොහොත මැද ගිහිලා දැම්මා වගේ, කාන්තාරික ගිහිලා දැම්මා වගේ. කැලේක දැම් අන්න ඔකට යම් විදියකට සංසිද්ධීමක් ඇති කරන්න පුළුවන් නම් අපි අර චේතන අඩු පරිසරයට පුරුදු කරනවා. පුරුදු කරලි වෙලා අන්තිමට මම වචනයක් දාලා දැම්මම ටිකක් හිර වෙලා ඉන්නේ. අන්තිමට කියලා පස්සේ විඥාණයට ඒක මම තාම ඔප්පු කරගන්න බැලුවා ඒකට කියන්නේ අනින්ද්‍රිය ප්‍රතිපද විඥාණය කියන වචනේ මම පාවිච්චි කරනවා. විඥානයක් තියෙනවා ඒක ඇහැෙන් රූප දැකලා එන විඥානයක්වත් චක්ක විඥාන, රෝත විඥාන, ගාහන විඥාන, මනෝ විඥාන නෙවෙයි. නමුත් විඥානයක් කියන බව තේරෙනවා මොකද්ද දන්නේ හැබැයි ඒක ලැබෙන්නේ මුළු මුළු ජීවිතේම ඉන්න බව දන්නවා. මැරිලා නැති බව දන්නවා. නිින්ද කියලා නැති බව දන්නවා. මං ඇයි ඉන්නේ මොකක්වත් හොන්නේ. ආන ඔතෙන්ද යන්න ඉස්සෙල්ලා තියෙන විඥානේ ඉන්ද්‍රිය ප්‍රතිබද්ධයි. ඔතනින් එහා පැත්තට ගියාට පස්සේ හම් වෙනවා ඥානය මේ මේ මොනවාද අනිදස්සනයි මොන දෙක මැද තියෙන එකට යන්න පුළුවන්. එතන ගියල්ලා එතන යනකොට එන පාළු ගතිය, නීරස ගතිය ඒකාකාරී කරගත්තම ඒක ගිය බවට ලකුණ. ආකාරයෙන් ලෝකේ තියෙනවා, අපි තියෙනවා, රූපාවට තියෙන ඔක්කොම වෙනවා. මුත් අපේ සිතිවිලි දෙකකින් අපේ හිත සංස්කාර කරන්නේ නැහැ, හිත කැළඹෙන්නේ නැහැ. දැන් එතනනේ ඔය කියන්නේ නෑ ඇත්තට පරියන්කේ ඉන්නකොට නම් අපි සබ්ජෙක්ට් ආවා සබ්ජෙක්ට් ඉතිවිලක් ආවත් වේදනාවක් ආවත් ආනාපානෙට වුණත් කායට වුණත් කිසි දෙයකට වෙනසක් නැහැ. ඒකට කියනවා සමරස වෙලා. ඔක්කොම සමරස වෙලා මේක කරදරයක් කරගන්නේ. මේක අවුලක් කරගන්න මේක කොච්චරද වටිනවා. මේක තමයි මම මේ බහන ලැබිච්ච ලොකුම දේ කියලා. ඒකට උනන්දු වෙනකොට අපි කරන්නේ මොකද්ද? චේතනා නැති තැනක අර විවේකයට අර විමුක්තියට අර ඥානෙට ඉඩ දෙන්නේ. ඉතින් අපිට ඒක ඉන්න බැරි ගතියක් වෙලා තියෙන මොකද අපි සමාජෙ පිටි සත්තු. ඉතින් අපිට කවුරු හරි කයිනවා පරිනවා සද්දයක් ආවේ නැත්නම් හරි පහළ ගතියක්. විද්‍යානාත් පේන ලෝක දෙකක් ලෝක ලෝක. ලෝක ශාස්ත්‍රයේ තියෙන මානව සත්‍තාවාසයෙන් තේරෙනවා. මේ සත්‍යයේ වාසය කරන හිත වාසය කරනවා ස්ථානයක්. මේ නව සත්‍තාවාස වල තමයි ලෝක ශාස්ත්‍රයේ ඔක්කොම තියෙනවා. ඕන එකට ස්පර්ශ කරන ස්පර්ශයෙන් වේදනා ගන්න හදනවා. මේ වේදනා ගන්න හදන හැම තැනකම නව සත්‍තාවාස. විද්‍යාව විමුති 10 10 කට මේකේ හැම ලෞකික ලෝක ප්‍රදේශයක හැම දෙයකම වේදනාවක් තමයි. දුක දුක සමදේ දුක සමදේ කියන්නේ. දුක සමදේ කියන්නේ හේතු බලන. ඵලයේ වශයෙන් කතා කරනවා නම් ඵලයට හේතු නැහැ. අපගිරිය ගැටුණා හේතු අපගිරිය පේනවා. ඵලෙ පේනවා. ධර්මදාය පේනවා. හැබැයි ධර්මදාය පේන්නේ නැහැ. ඒක ධර්මදාය කියන හේතු ඵල. හේතුවට හේතු නැහැ. ඵල ඵල නැහැ. හේතු ඵල මාර්ග ඵල හේතු හේතු වෙනකොට මාර්ගය. මාර්ගය නම් කියන්නේ ලෞකික ලෝක ප්‍රදේශයක නෙමෙයි. ඉතින් යම් තැනක උපාදාන කරනවා උපාදාන කරන හැමදැනක සංහාව ඉදලා. ඒක සත්තා වාද. තවදක මැද නියව උරං න ඉද න උරං උබේ මන්ත්‍රේ කතාවක් කතා කරනවානේ. දවායේ සුතේ ඉද කියලා කියන්නේ මේ මගේ ඉන්ද්‍රිය හතරයි ඉන්ද්‍රිය ටිකයි අරමුණු ටිකයි ඉද. උරං කියලා කිව්වහම අපි කියමු එතර කියලා නිවනෙන් යහපත් කියලා. උබේ මන්ත්‍රයක් තියෙනවා. උබේ මන්ත්‍රේවත් අල්ලන්න එපයි කියලා කියනවා. ඉතින් ඒක එකට ඒකට විස්තර දෙනවා. ඒකට මේ වේදනා දෙක සහ අතරමැද කියලා කියනවා. මේ ත්‍රිගාමයේ එලෝ මෙලෝ දෙක අතරමැද. මේ දෙක අතරමැද තන උළුවන් නිසායි භ්‍රමචරියක් කියන එක බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා. මේ මැදක් තියෙන නිසායි අපි මේ භ්‍රමචරිය රැකිය හැකි. එහෙම නැත්නම් මෙලෝ බමනක් නම් තියෙන භ්‍රමචරියෙන් බොරු ඒක පුස්සක්. එලෝ බමනක් නම් තියෙන්නේ භ්‍රමචරිය මොකට කෙලිම යන්න පුළුවන් එක. නමුත් මේ දෙක අතරමැදක් තියෙනවා. අන්න ඉතින් තමයි භ්‍රමචරියක් අවශ්‍ය වෙන්නේ. භ්‍රමචරිය අපි කරන්නේ රූපගතෙන් බannවන රූප විභූත කරන විභූත කරගෙන යනවා. වේදනාව ගන්නවා නම් දුක සැප දෙක අතරලා අදුක්කම සුඛ පැත්තට යනවා. සංඥා ගත්තොත් එහෙම දැනෙන්නේ නැති තැනට මම එක් නෑ වෙලාව මොකද්ද දන්නේ ඉඳගෙන හිටගෙන දන්නේ නැති උනට කමන්නේ. මේකට ලෑස්ති වෙනවා. සංස්කාර පැත්තෙන් බලනකොට තියෙනවා මම මේ ඉන්නවා රූප ශබ්ද ගන්ධ රස ඔක්කොම සම රසයි. අරමුණත් එක රසයි. අන්න මේක හොඳයි. මේකේ චේතනා නැහැනේ. කියලා තේරෙනකොට තියෙනවා විඥානයක් ඒ විඥානේ ඔය මම බැලුවා සමාන කරන්න පුළුවන් එක පැත්තකට ඔය කියන බරංග කතාව. මහායානේ ආලේ විඥානයක් ගැන කතා කරනවා. එහෙම නැත්නම් මහායාන පොත්වලම තියෙනවා අනින්ජේ ප්‍රතිපද විඥානය කියලා. ඒ කියන්නේ අනිදසන විඥානයක් නෙවෙයි. ඉතින් මෙතන යන්න පුළුවන්. අන්න එතන ගියාට පස්සේ නොසලී සිටීම මේක ලබන්න බැරි කමක් නම් කවුරුත් මම දැකලා නැහැ. ලබන හුඟ දෙනෙක් ඉන්නවා. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ මේ මාර්ගයේ අතරමැද අවස්ථාවක් කියලා. මෙතන ගියාම තක්කමුක් වෙනවා. මෙතන ගියම කලබල වෙනවා. මෙතන ගියාම පාළුයි කියනවා. මෙතන ගියාම තැම්ම මේ දේවල් මාරු කරනවා. අර මුල් ප්‍රශ්නදී මේක දැක ගන්න අපිට මේ ඉස්පාසු නැහැ. සර්වඥන්සේ කියනවා මේකත් අල්ලන්න එපා කියලා. මේ මැද එකත් අල්ලන්න එපා. මැද එක අල්ලන්න බෑ. අල්ලන්න ඒක රසයක් නැහැ. ඉතින් ඒක නමුත් ඒක පොඩ්ඩක් ඉස්පාසු කරලා මෙන්න මෙතන හුරු කරගන්න එපා. එකලමටක් කරගන්න එපා. ඒක තමයි මේ භාවනා ජීවිතය කියලා මට නම් කෙටියෙන් කෙටිත් නෑ මම කියන විස්තර දිගයි. මට විස්තර වෙන්නේ ඔන්න දෙයක් තමයි. හරිද නෑ අර හේතු කාලයක් තමයි හේතුව කියන්නේ පිටදී යමක හට ගැනීම. කාලයක් වශයෙන් අපි දකින්න. ඒක සතපතටිපත්තානේ තුල නැගිටින්න වාඩි වෙන්න යන්න සෑම කටයුත්තකදී ඉදීමක් නිසා අපි කටයුතු කරන්නේ. නැගිටින්න කියන්නේ ක්‍රියාත්මක වෙන්නේ යමක් ඉපදින නිසා. ඒකට ඉපදෙන හැම මොහොතකම උපතක් කියන්නේ දුකනේ. එතනදීම කියන්නේ ඉතින් මේක ඵලයක් වශයෙන් අපි ලැබෙන දුක නිසා ඒකදී ප්‍රවතනාසේ දුක හඳුන්ලා දෙන්නේ සබ්බේ සංඛාරා දුක්ඛ. ඔබ චේතනා දැම්මොත් තමයි දුකේ. නැත්තම් මේක කවදා ඉපදුනාද මට මේක අදාළ දෙයක් නෙවෙයි නේ. ඒක මට දුකක් නෙවෙයි. ඒක කියන සර්වතනාසේ අතීතයේ නොදකින්න ලද රූපයක් නිසා අපිට කෙලස් පහළ වෙයි. ඔබට ඒ රූපේ මාත්‍ර දකින්න වෙන්නේ නැත්තම් කෙලස් පහළ වෙයි. දැනුත් දකින්න නෙවෙයි නම් කෙලස් පහළ වෙන්නේ නැහැ. උනාද කියනවා කෙලස් පහළ වෙන්නේ වර්තමාන මොහොතේ විතරමයි. මේ දැන් දකිමින් කියන එක. හැබැයි දකින්න බව දන්නවනම් ඒකෙන් තියෙන කෙලස් මොන අඩු කරගන්න පුළුවන්. මේ මතින් ගැටුම තියෙන එක චේතනා පහල කරන අඩු කරගන්න පුළුවන්. ආදි වශයෙන් වර්තමාන මොහොතේදී මේ වෙන සංසිද්ධිය දැක ගන්න නම් සර්වඥාචේව කරන ක්‍රමයට ඒක සිදුවේගෙන එනකොට මේ පංචස්කන්ධය යම් පරිණාමයක් සිදු වෙනවා. රූපවල වර්ණ විවරණ වෙන ගතියක් තියෙනවා. වේදනාවල අතරමැදි තියෙනවා. සංඥාවල අපිට කියා ගන්න බැරි තත්ත්වයක් අත්දකින්න මොනද කියාගන්නයි. සංස්කාර වල තියෙනවා හෙල්ලෙන්නේ නැතුව ගල් බබුනා වගේ ඉන්නවා මිසක් කවුරු ඇඬුවත් කවුරු hina වුණා සුනාමි ආවත් ආර්ථික මොන වුණක්වත් ගණන් ගන්න නැත්තම්. ඒක ලෝකයා බනින්නේ අපුවක් නැහැ. දැක්කමක් නැහැ. අන්න එතන තියෙන ඒ තත්ත්වෙදි විඥානයක් තියෙනවා. ආන්නේ විඥානට අවබෝධ කරගන්න නම් යෝගාවචර මේ දෙකේ තියෙන මේ පැත්තෙන් ලෝකෝත්තර වෙච්ච හැමසෙන අනිදර්ශන විඥානය මේ පැත්තේ තියෙන ඉන්ද්‍රිය ප්‍රතිපද විඥානය දෙක තේරුම් අරගෙන මේ යන ගමනේ මම ඉන්නේ මැදහත් තැනක මෙන්න මේක මම රැක්කේ නැත්තම් මම බුදුහාමකට රැකලා දෙන්න බෑ මට අම්මගේ රැකලා දෙන්නත් බෑ කියලා මෙන්න මේක තේරුම් ගැනීම තමයි සංයෝජන නැතිව මේක තේරුම් ගන්න. මේකට බැස ගන්න. බැස ගන්නකොට තියෙන සංයෝජන ටික ටික දුරවන් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ඒකදී ඔය හේතුඵල ධර්ම වශයෙන් උග විශ්ව කරගන්න. පංචස්කන්ධයේ විශේෂ උපාදාන කිරීමටත් විස්තර කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මෙතෙක් කල වරද්දාගෙන යම් ප්‍රමාණයක් තියෙන භාවනාවේ ඔය ටිකමයි උත්තරේ. එහෙම නැතුව අලුතෙන් කිසිම කෙනෙක් නැහැ අපිට අපිව සුභාසිත ගන්නලා කොට වෙන්නේ. මේ අපිට වැරදිලා තියෙන ටිකම වටිනා දෙයක්. මොකද නැවත නැවත නැවත යනකොට ඕක පිළිබඳ අවබෝධයක් තියෙන කියලා ඇතුලෙන්මයි ගුරුවරයා එන්න ඕනේ. ඇතුලෙන්මයි විශ්වාසය එන්න ඕනේ. ඇතුලෙන්මයි සංසාරය දකින්න ඕනේ. ඇතුලෙන්මයි නිවන දකින්න ඕනේ. නැතුව බාහිරේ දකින්නවා නම් හෙට දකින්නවා නම් ඉතින් ඒ තාක්කල් අපි වෙන්නේ සංඥා ඇති කරගන්නවා සංස්කාර ඇති කරගන්නවා. එහෙම නැත්නම් කියන්න වෙනවා උඹ දැන් කැමති නැහැ කියනකොට එනත්තම් මේ මොහොතේ නිවන තමයි. දැන් ස්වාමීන් වහන්සේ පාදේලා දැන් නැගිටිනකොට අපි වෙන එකක් හිතේ දරාගෙන නැගිටින්නට නවල නැගිටින ඔකේ තාමත් අපි නැගිටින බව අපි දන්නේ නැහැ. වාඩිනකොට වාඩින බව දන්නේ නැහැ. මමකට කතා කරනකොට කතා කරනකොට දන්නේ මොකද අපි ඉන්නේ තරම් දුරට අපටෝ ඉස්සරහටෝ වෙනස් දෙයක් මත අල්ලගෙන ඉන්නේ. මොකද අරමත් ඉන්නකොට කෙලෙස් පාලීමක් වෙන්නේ නැහැ. මොකද නැගිටින බව දන්නවනම් අපි ඒ වෙලාවට ඒ මොහොතේ ඉතේ වේදනාව පහළලා දෙන්න බෑ. මොකද ඒකට දෙකක් ක්‍රියාත්මක වෙනවා. ඒ නැගිටින චේතනාව කියලා ඒක දන්නවා. එච්චරයි. ඊට පස්සේ ඒ ඒ ඒක ඒ චක්‍රය තුල අපි නිතර මේ චක්‍රය තුල ඉන්නවා නම් මොකද ඒක ශරීරයේ තුලම ක්‍රියාත්මක වෙන්නේ. හිතක් කය නාම රූප දෙක ඇතුළත ක්‍රියාත්මක වෙනවා. ඒකට ඉතින් ਬਾහිරින් ඇතුල් දෙන්න කාලයක් නැති වෙනවා. කියන්නේ චිත්තක්ෂණයක් ඕනේ. ඒ කියන්නේ ඒක හිත පිට යමක් නැහැ. හිත පිට යමක් කියන්නේ ඒක ශරීරය තුලම නිතරම ඒකාකාරීව ක්‍රියාත්මක වෙනවා. ඒකෝට මම හිතන්නේ ගන්න ගෙවටේ යාර. අතරවත් තානේ තුල ඉන්නවා කියන්නේ ඔක එන්නේ. ඒක තමයි ඒක ඉන්නව දකින්නකොට මේ අද ලෝකෙට උවිත වැඩිය පෙන්වන්න බැරිද යන්නේ. ලෝකයට ඕක හරියටම තේරෙනවා මේ අකා උගේ වැඩක් බලන් ඉන්නේ කියලා. අන්නිනවාමයි. ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් අපිත් ඒකට අනතර කරනවා. මම මේ වඩන කෙනත් ඒකට අනතර කරනවා. හිතනවා අයියෝ නිකන් කාලේ නාස්තින විතර නිකන් ඔය වාඩි වෙලා ඉන්නවා කියලා. උන් ලෝකෙමත් ඇවිල්ලා කියනවා මොනවද ඔය වැඩේ තේරුම. ඉතින් අර මේ පිටි අද්දලලා කරනවා. ධර්මචර්යනාදී විතරක් පැත්තකින් සාදු කියනවා. අනේ මේ මනුස්සයා ළඟදිට ඊළඟට පීනන මිනිස්සෙක් නෙමෙයි. ඔක්කොම ළඟදිට පල්ලයට යද්දි කිසිම ප්‍රයෝජනයක් පළ ලාභයක් සත්කාරයක් ප්‍රයෝජනයක් නැතුව චිත්තක්ෂණේ බෝර බේරනවා. මේ චිත්තක්ෂණේ බේරනවා. චේතනායෙන්ද දෙනුතු බේරනවා. පුළුවන් නමුත් ඒක දිගින් දිගට ගෙනියනවා කියන එක කම්බියයි කියනවා වගේ වැඩයි. ඒ මනුස්සයා තමයි යෝගී කියලා කියන්නේ. ඒ කියන්නේ 100% 100 100ක් එතන. භෝගී කියලා කියන්නේ භාවයට කරන. අරගෙන කරනවා මේකෙන් කරනවා මේකෙන් කරනවා. ඉතින් අපිට භෝගී නොවි යෝගී වෙන්න බෑ. මොකද සංසාරේ අපි ඇවිල්ලා පුරුදු කර පුරුද්ද නිසා. භෝගී නොවි යෝගී වෙන්න බෑ. ඒ නිසා මුල් කාලෙදී මේ දෙක අතර අපිට චරිතයක් හෝ මම මේම සුද්ධයි කියලා හෝ කවදාකවත් කියන්නේ. අපිට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා පාවාදීම් කරන්න වෙනවා. රුචිර්සුකම් පාවා දෙන්න වෙනවා. සක්කාය දිට්ඨිය පාවා දෙන්න වෙනවා. මේ පාවා දෙනකොට ඇතුලේ පපුව කීරි ගන්නවා. අපෝ කීරි ගහනවා මේ මොන මොන ලාභයටද මේ කරන්නේ කියලා. නමුත් මේ විදියට ගෙවලා නැතුව, ඒ කියන්නේ මේ විදියට දුක දුක හරහම කටක් ගන්න කටක් ප්‍රයෝජන ගන්නවා වගේ ප්‍රයෝජන ගන්න තුර කරන්න බෑ. භවකනාද කියන්නේ මෙන්න මේ වැඩේ විතර. මේ වගේ මේ වැඩේ විතර සුන්දර දෙයක්, ශ්‍රේෂ්ඨ දෙයක් මනුෂ්‍ය ජීවිතේ වෙනස් කරන්නේ. අනිත් ලක්ෂයක් වෙනකක් එක ජය ගත්තත් ඊට වැඩි වටිනා මේ Taman අන්නවනම් මේ යන වැඩේ චේතනාවක් තියෙනවා, චේතනාව දාන්න. නැත්නම් චේතනාවක් නැහැ, පාළුගතිය දිනවා, ඒ බව දාන්න. ආනේ ටික ඇතුළත දාගන්න පුළුවන්. ඇතුළත ගහගන්න පුළුවන් නම් ඒක කවදාකවත් ඔය කියන මේ සදාචාරයෙන්තරව සමාජිකින්තරව සත්‍යකින්තරව වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මුලින් අර ටික වඩන්න ඕනේ. අහම්බන්ට එහෙම මොකද මේ අපි මේ කතා කරගෙන යනවා මෙල්බර්න් කට්ටිය නිකන් අන්ධබූතු ආගෙන ඉන්නවද නැත්නම් මේ ප්‍රශ්නේ තේරෙන්නේ නැති ප්‍රශ්නේ නිසා හොල්මන් වෙනවා. සාමාන්‍ය සත්‍ය හොඳ දැනෙනවා අන්නේ. ආ. ඒ පැත්තේ ප්‍රශ්න මොනවාක්වත් තියෙනවද කියලා දැනගන්න. ප්‍රශ්න නම් තියෙනවා සාන්නත් ඕක අහලා ඉවරනහම හරි හරි අපි ප්‍රශ්නේ ඉද දෙනවා මෙල්බන් ප්‍රශ්නේ ඉද දෙනවා සාන්නත් දැන් භාවනා කරගෙන යනකොට අපි හිතනවානේ දැන් මෙන්න කරනකොට කිස්ම ගන්නවා කිස්ම හෙලනවා කියලා ඔව් එතකොට අපි එහෙම වැඩගෙන යනකොට සාන්නත් මට හිතෙනවා කිස්ම ගන්න බව කියලා හිතනවා කරන්නේ කියලා නැතුව ඒක මම පැත්තකින් දලා බලනවාදී මම ගන්නවා මම හෙලනවා කියන්නේ මෙහි කරන බව තමයි හිතුනේ වාදාට. එහෙම කරනවා. ඒක හොඳයි. එහෙම හොඳයි. ඒ කියන්නේ එවනම් හිත අරමුණටම මූණට මුණ දාලා හිටිනවා. සතිය පිළිබඳව සාමාන්‍ය විශ්වාසය තමයි එනවා. එතකොට මේකන් Taman වාහනේ ඉඳගෙන ඉන්නවා හොඳ ඩ්‍රයිවර් කෙනෙක් වාහනේ චෝපර් ඩ්‍රිවන් කාර් එක වගේ නැත්තම් ඔටෝ පයිලට්ින් යනවා. දැන් Taman දන්නවා මෙතෙක් කල මමයි ඩ්‍රයිවිං කරුවේ. දැන් ඩ්‍රයිවර්ට දීලා Taman ආසනෙ ඉඳගෙන ඉන්න බව දන්නවා. දෛවරුත් විශ්වාසයි අන්නේ වගේ පොඩි පොඩි මේ ආත්ම විශ්වාසයක් එනවා හුස්ම ගන්න බව මේ නැත්නම් දකින්න දේ දකින්න කෙනා ඉක්මවලා දකින්න බවට හිත ගියා නම් අපි සෑහෙන බේරලා අහන දේ අන්තර්ගතයේ හෝ අහන මම කියන දේ ඉක්මවලා මේ තියෙන අහන බව කියලා දන්නවනම් අපිට චේතනාවක් අවශ්‍ය කරන්නේ නැහැ ගඳ රස නැත්නම් ආස්වාද ප්‍රසආස කරනකොට ආස්වාදයට ගන්නා වූ දේ නැත්නම් ආශ්වාසයේ විඳින මම දෙකම නැතුව හුස්ම ගන්න බව ගියාන ඒක ඉතින් ඔටෝ පයිලට්ින් තමයි. අන්න එතෙන් ගියාට පස්සේ එන්නේ එකලස. බාධාවකින් තොරව සිද්ධියේ මුලමඳාක දක්වමින් දිගට යන්න පටන් ගත්තාම ලොකු ස්වාමීන් වහන්සේක වචනයෙන් කියනවා මේ හැම චිත්තක්ෂණයකම විස්රාම වෙන්න පටන් ගන්නවා. හොඳට තේරෙන පටන් ගන්නවා කිසි විදියකට වාහනේට ඕනට වැඩිය පෙට්‍රල් දෙන්න ගිහිල්ලා හ්ම් ගාන සද්ද දෙන්නෙත් නැහැ. බර වැඩිලා ඉග්නිෂන් ගහන්නෙත් නැහැ. ගානට ස්මූත් හරියට ඔටෝ මේ මේ ඔටෝමැටික් ගියර් එකේ අරගෙන යන්නේ අනිත් වගේ ලස්සන යෑමක් යන්න පුළුවන්. ඉතින් මේක තමයි ෆ්‍රික්ෂන්ලස් පාත් කියනවා. ෂෝට් ඔෆ් කට් කියලා කියනවා. ඔක හැම වැඩකම තියෙනවා. භාවනා විතරක් නෙවෙයි මැෂින් එකක් වැඩ කරන හොඳට කෙල් දාලා වැඩ කරනවා නම් මේ මැෂින් එක හ්ම් හබ්ජක් එන්න පටන් ගන්නවා එකලස් වෙනකොට. ආයෙත් එතකොට මැෂින් එක වැඩ කරන එක දානවා දැන් මැෂින් එක හරි. අනිත් වගේ තමයි අපේ ජීවිතේ කෝටි 13ක් තියනලු ආස්වාද ප්‍රසආද. ඔය එක ආස්වාදයක් ප්‍රසආදයක්වත් නැහැ අපි ඇඳුලි නොගා ඉන්න නිින්දදී ඇර. අපේ හැම ආවේගයක්ම ආස්වාද ප්‍රසආදයේ තියෙනවා. මෙන්න මේකට වෙන්න ඇරලා මුලදී නම් අමාරුයි. ඔය කියන විදිහට හුස්ම ගන්න බවට වෙන්න ඇරලා පැත්තකින් බලන්න පුළුවන් නම් ඒක තමයි අපිට කරගන්න පුළුවන් ලොකුම ආත්මනුකම්පාව. ඒක තමයි අපිට කියන්න පුළුවන් අත්ත සිද්ධිය කියලා. අපිට නිකන් ඉන්න බැරි කමයි තියෙන්නේ ඇඟිලි ගහින්න. නමුත් අර ප්‍රශ්න සුද්ධ කිරීමට මම කියනවා මුලදී නම් මම නැවතත් මම වුණත් අනුමත කරනවා ඇතුළේ යනට ඇතුළේ යනවා පිට වෙනවට පිට වෙනවා කියලා මිනේ කරා. කරගෙනගෙන ගියාට පස්සේ යා කීකරු වෙනවා. කීකරු වෙනකොට අපිට පුළුවන් බලන්න අහන මම අnder පාන්න ඕනෙත් නැහැ කිවිතෙන් ගහන්න ඕනෙත් නැහැ ගුණා තාලෙට යන්න අරින තාලෙකට එනවා. අන්න එතෙන්දි තමයි අපිට ආස්වාසය ආස්වාදයක් නැත්නම් මේක තුල මිහිරියාවක් මතුවෙන්න පටන් ගන්න එකලස තුල ඒක ඉතින් හැම මේ චිත්‍ර ශිල්පියෙක් මොතෙන් තමයි යන්න හදන්නේ. හැම සංගීතඥයෙක් ඔතෙන් තමයි යන්න හදන්නේ. හැම විද්‍යාඥයෙක් ඔතෙන් තමයි යන්න හදන්නේ. හැබැයි මේ ඩගතිරු ගොල්ල බාහිර දෙයක් නේ අල්ලගෙන තියෙන්නේ. මේක බුදුරජාණන් අපිට අල්ලලා දෙන්නේ ඇතුළත දෙයක් නිසා ඇතුළත අපිට ඒ පිරිච්ච ගතියක් එනවා. ඒ නිසා මම හිතනවා ඒක කරපු එක ප්‍රශ්නයක් නෙවෙයි ප්‍රකාශයක්. සන්තෝෂයි කියලායි මටයි නම් කියන්න හිතේ. මම තමයි ඒක ඇයිදිනකට උනත් කරන්න කමන්නේ නේද? කරන්න යන්න එපා නොකරන්න කියලා කියන්නේ. කරන්නේ නැතුව ඉන්න කියලා මම කියන්නේ ඇවිදින බව විතරයි. ඇවිදින්න යන්න එපා. තේරුණාද? හොඳයි අපි මෙහෙම ප්‍රශ්නයක් එනවා අහනවා ඈ. අර සම්මිසංකාර දුක්ඛ කියන කියුවේ පැහැදිලි කරන මම අහන්නේ ඒක මට තේරෙන්නේ. උදාහරණයක් අතට තමයි වේදනාවකදී හොඳ කැලේ බරපතල වෙන දැක්කම වගේ වේදනාවක් නෙමෙයි. අපි ඒ දැක්කම වේදනාව අර සංස්කාරත් එක්ක මුලදී බලනවා මේ කඩපර ගන්න බලනවා. ඉතින් බලලා බලලා ඊපස්සේ ඒක වේදනින්න වාගේලා හරි මේ වේදනාව දිහා බල බල ඉන්නවා. මේ වේදනාව දිහා බල බල ඉන්නේ මේ කඩ කර ගැනීම යන මොකක්ද මේ සංස්කාරත් එක්කම බල බල ඉන්න ස්වභාවය තමයි තියෙන්නේ මුලදී. ඒක දකින්න තාක්කල් මේක පීඩාවක් නෙමෙයි. මම හිතේ විදිහට කියන්නේ වැඩි කරලා හරිනේ පීඩාව වැඩි වෙන දැනෙන දැනෙන කිසිවිලා සමහර පැය දෙකක් තුනක් හරි එහෙම බල බල ඉන්නකොට එක මොහොතක් වෙනවා ඒ වගේ සංස්කාර නැතුව අර වේදනාව වේදනාව වශයෙන් දකින්න මොහොතක් වෙනවා හැබැයි මේ මොහොතත් එක්කම ඊට පස්සේ ඒක බොහොම පොඩි වෙලාවක් තියෙන ඊට පස්සේ ඒක දැක්කත් නිකන් නැති වෙනවා ඒකෝනේ අර මම කියන්නේ සංස්කාර නැතුව බලන්නේ සුභාරත් එක්කම සුභාරක මම නැතින සංස්කාර නැතුව බලනවා වගේ. ඒ කියන්නේ වේදනාවක් විදිහට තේරෙනවා. මොකද ඒත් එක්කම වේදනාවක් නැති වෙනවා. ඔය චන්දාතපුරේදී මිනිස්සෙක් මේ පන්සිල් පද වහගත්තලු ඉස්සල්ලා. පන්සිල් අරගෙන හයියෙන් හිතාගත්තලු මේ ඒක රකින්නමයි කියලා. ඉතින් අලුත් පිට හිත අලුත් කරගෙන. ඒකල කැලේට ගියාලු බේතක් හොයාගන්න. ගිහින් ඉතින් කැටි පොරවත් අතේ ආරගෙන. ඉතින් මිනිහා බොහොම සීන් ජීරෝ යනකොට පිපුර කැයිල වෙලා ගත්තා. මොකද සාමාන්‍ය මිනිස්සු දෙමිට එන අඩුයි. මෙල වෙලා ගත්තට පස්සේ පිඹුර කරන්නේ වලිකින් අල්ල ගන්න ලොකු ගහක් අල්ලන ඔළුව තියාගෙන ඉන්නවා පාරදියා. සතෙක් දැක්කම ඔළුව දාලා ටක් ගාලා කඳ වැටේ දාගන්න. දාගෙන ඉල විලු කරනවා. විලු කරලා මිල් කරනවා. ඉතින් මේ මනස අහුණාට පස්සේ මේ මනසට මේ මම කියන්නේ පිඹුර කහවගේ වෙලා කෙටි පොරව ගත්තලු. දැන් කිප්පුර වෙලන්න හදනවලු. කිටි කරව ගන්න හදනකොට මුට මතක් වුණා ඒක වාට පංගිල් පත ගහන ගත්තේ අලුත මං හිතාගෙන මේ දාවේ කියලා ඉවරලා මගුලක් පිටාවේ කියලා කරව පැත්තක තිබ්බා. ඊපස්සේ පස්සේ පිඹුරා එතනින් නැත කරලා දුන්නලු දෙවනේ විලුම දෙනකොට ඇහ කන ඒව එළියට එන වෙලාව. මිරි කියලා එළියට එන වෙලාවේදී අරක අල්ලන්න බැරි වුණා. ගත්ත අදිස්ථානේ ගන්න බැරි වුණා. ගාය කිටි කොට අරිනවා පිඹුරාගේ ඔළුව අරගෙන ගහන්න හදනකොට ආයත්මක් වුණාලු වැඩේ වෙන්න තියෙන හැටි ඉවරයි අන්තිමට මැරෙන්න වෙන්නේ මරණ චේතනාව. ඒක නිසා කෙලෙවල දැන් ඉතාම දැඩි අපහසුවේ පොරොපැත්තක තිබ්බා. පොරොපැත්තේ දුන්නු තුන්නේ. දෙනකොට ආයසරයක් පොරොව අත මේක ඒ වෙලාවේ ඉන්ස්ටික්ලි එනවා. ඒකට කල්පනා කරලා දැන් කොහොමදත් නැහැ. අන්තිමට අහිතිය දාලා ගැහුවා ගහන්නත් පුළුවන්. මේ පොරොව ළඟ තිබුණොත් මේ වෙල්ලම් වෙන්නේ මට ඕනම මොකක් වෙච්චා කියලා මිනිහා පොරොව විහිගටම පැත්තකට. විසි කරනවත් එක්කම තිබුණා ඒ ගැලේ බලුවේ. පොරව විසි කරනවත් එක්කම පිපුර ගැටේ ගැනෙනවා. මෙතේ ගිරුවට පස්සේ අර කියන්නේ අර මේක නැතුව ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක මේ පොතේ සඳහන් කරන උපසමාච්චි වැඩක් නේ හරි. දුර්මකට අඳින්න දාලා හොඳ කතාවක් තියෙනවා. මේ දෙන්නම තමයි තියෙන්නේ. හයියෙන් මිරිකපු තරමට ඕනේ ප්‍රශ්නයක්. ඒක ඕන තරම් බය සැක ඇති කරන්න පුළුවන්. නෝනේ ගිනි අඟුලක් කියලා අතහැරලා දැම්මට පස්සේ මේ ප්‍රශ්نين ඇවිල්ලා නරුණා දැන්නරුණා දෙකනේ. ඉතින් ඒක උක්කලා. ඕක හැබැයි දෙන්නේ උර කරන්නේ. පවුලක් හිටියනම් මිනිහා ළඟ ඉතින් කවදාවත් කෙරෙන්නේ නැහැ. ඒක පවුල ගහනවා මිනිහා ගහනවා. ඒ නිසා දෙන්නේ කතා කරලා වැඩේ කරන්නේ. තනි මිනිහා ගත්තනම් අත බලය යාට බැරණත් එකයි ඉන්නත් එකයි. අතෙන් දෙනකොට අත්තම ඔතන නිකන් සද්දක මේකයි. ඊට පස්සේ කියනවා මේ පොරව ළඟ තිබ්බොත් තමයි මට මේ අදහස පහර වෙන්නේ කියලා. තුන්වෙනි වතාවේදී මිනිහා පොරවල්ලා වීසිකරනවා. මේ වීසිකරනත් එක්කම පොළොම් අර පොළොම් එකේ තියෙන ක්ලිප් එක නැතද. ඉතින් ඒක පැත්තේ යනවා කර්මයේ දෙවිලක් දෙවෙන්නේ. දෙක මනුස්සයාට සිල්ගත් එකෙන් එක සැරයක් කඩා ගන්න ගියත් දෙසරේ කඩා ගන්න ගියත් තුන්වෙනි කම මට අපේ අම්මා භාවනා කරන්න ගියාම අම්මා ඔය කතාව කිව්වා අපේ අම්මෝ හරි මහතයි ඉඳගෙන ඉන්න බෑ කවදාවත් භාවනා කරන්න දන්නේ භාවනා කරන බුද්ධානුස්සතිය කරනවා ඉඳගත්ත ගමන් ගොරෝණ එක තමයි කරන්නේ අල්ලපු ගෙදර ඇවිල්ලා දාන ගොරෝණ ඉතින් මං ගිහිල්ලා කියනවා පුළුවන් තරම් මෙනෙහි කිරීම ගැන. ඉතින් කියනවා අනේ පොඩි පුතා ඌව උඹලගේ බුද්ධාගම අපිට ඌව නෑ බෑ. කොහොමදක්වත් බෑ. ඉතින් මං කොච්චර හරි ගිහිල්ලා කියනවා. නිදිමත වෙනකොට නිදිමත මෙනෙහි කරන්න. මොනවා හරි කරන්න ඕන මෙනේ කරන්න කියලා. ඉතින් ඒක ඒක මොනම තාලිනවත් වටින්නේ නැහැ. වැඩක් නැහැ කියලා. හැබැයි මගේ තියෙන තකතිරුකම කියන්නේ කොච්චර බෑ කිව්වත් කියන. කියලා කියන අන්තිමට ප්‍රයිඩින්ද කිචන මාස ගන්න මම ගෙදර ගියේ නෑ. සිකුරාද හවස යනවා එනවා අපව. ඊදාස් ඉලසක් ඔය ටෙලිවිෂන් එක බල බල ඉඳද්දී මේ කමටහන් සුද්ධ කරන්න ඕනේ. අපි වචන කියනවා. ඉතින් මම ගොමුන්න බණ්ඩාර මෙහෙට කමටහන් සුද්ධ කිරිලද්ද කියලා. ඊට පස්සේ කිව්වා මధుරයක් කනකොට වෙච්චි. මම භාවනා කර කර ඉන්නකොට ඌ භාවනා කරනවා කියන්නේ ඉතිවිසෝ භගවා කියන එක තමයි. දෙකේ වටේට කියලා කියන්නේ අම්මා ඇත්තට ඉගෙන ගන්නේ නැහැ. දැනිනමලට වැඩි හොඳයි. ඉතින් කතා කරලා ඉන්නකොට මතුවෙක් ආවා. මතුරුවා මේ අතේ කනවත් එක්කම මේ අත දඬු වෙලා මෙතෙන්ට එනකන් වැඩ පිළිවෙල ගියා. යනකොට කිව්වලු මේ පොඩි එකක් කියලා කියන මිනිහ කරන්නේ මනේ ගන්න කියන එක මතක් වුණා. ඉතින් මේකට මතුරෙක් මතුරෙක් මතුරෙක් මතුරෙක් මතුරෙක් මතුරෙක් මතුරෙක් මතුරෙක් මතුරෙක් කියලා මිනිහ කරන විතරෝ මගේ අත දැන් මෙතෙත් ඇවිල්ලා තියෙන මේක තිබුණොත් මට වදිනවා. ඒකකට මේ පන්සිල් පදම් විශ්වාස කරනවා. අත ත්‍යාගය ඊට පස්සේ අත ගත්තලු මේ. ඉතින් ටික වෙලාවක් යනකොට නිමත නේද ටික වෙලාවක් මේක දෙවෙනි සැරේ විදිනවලු ආයෙසරයක්. මේ මඳුර හොඳට කනකොට බලන්න මේ වැඩේ මඳුර කරනවා. දෙවෙනි සැරේ විදිනකොට ආයෙ මෙතෙන්ම අත ගිහිල්ලා තියෙනවා. යනකොටම ආයෙසරයක් හිතවලු මට කියලා දෙන මෙනෙහි කරන්න කියලා දැන් සැරයක් කෙරුවනේ දෙවෙනි සැරේ මෙනෙහි කර කර ඉන්නකොටම ආයෙත් අත තිබුණ දැන කියලා. ඊට පස්සේ පැය කාලෙකින් නැගිටලා බලන සිලන්දුවක් තිබුණලු කොයි වෙලාවෙ ගියාද දන්නේ නැතුව මට හිතුණා ඒ විතර කරපු හැටියට බලනකොට පුදුමාකාර විදිහට ලස්සනට වැඩේ හදවගෙන තියෙනවා. ඉතින් මේකදී අපිට අමාරු අර්ථකථන දෙන්න අපි මේ අපේ ජීවිත එක මේ පන්දු කෙලිලක් කරන්න. අපි ජීවිතත් එක මේ සෙල්ලක්කාරකමක් කරන්න. ඒ නැත්තම් මං කියන විදිහට මේ සූදු කෙලිලක්. ඒ සූදුව කෙලින්නේ හරියන්නේ නැත්නම් කවුද වග වෙන්නේ? වග වෙන කෙනෙක් නැහැ. එයාට වලගන්න. බුදුන් වහන්සේ නෑ මේ වතුරේ කාලා මැලේරියා આવොත් එමේ එන්සෙෆලයිටිස් આવොත් එමේ ඔය බුදුබණ හරි වෙනවද මැලේ ඉන්ජෙක්ෂන් මොනවාද විස බීජ ගියොත් ඔය බුදුහාමරගේ බණ කිව්වට හැදෙන්නේ වෙන්නේ නැද්ද ඕන දෙයක් හිතන්න පුළුවන්. මේ මිනිස්යාට මානවයිති වාසිකමක් තියෙන එන්සෙෆලයිටිස් මොන ඕන චූටු කියලා මැරෙනවනම් මන්නේ මැරෙන්නේ. යන්න පුළුවන්. ඒ නිසා ගාන්ධිතුමා කියලා තිබුණා ගාන්ධි තමයි නේරුතුමා. ඔය බුදුහාමුදුරුවෝ කියන දේ තොගේට කරන්න පුළුවන්ද කියලා නම් මං ජාතියේට කඳුල්ලා සෙන්ද යන්නේ නැහැ. ඒක මට කියන්න බෑ. ඒකට එකක් කිය හැකියි. කිසිම එකකට හරියන්නේ නැහැ. එදා කිසිම පොදුවේ කතා කරත් යන්න බෑ. පොදුවේ කතා අපිට පුළුවන් කවුරුත් ප්‍රශ්න. කවුරු සාකච්ඡා කරනවා. මොකද මන්ත්‍රියේ කපම් අකුවා මෙහෙම කරපන් නොකරුවොත් උඹ වැරදි කියලා කියන්න බෑ. මොකද එයා හිතන්නේ නැත්නම් මොනව කරන්නේ? එයාට කල්පනාවට ආවොත් බැරි වෙලාවට ඉඳපිලාට හැදලා වෙවුලන කෙනෙක් දැක්කොත් මේ මදුරට මෛත්‍රී කිරීම කවදාම කරන්නේ. අපි මේ ගියපාර අඳුපොඩ වැඩ පිළිවෙලේම ගියා ඥානানন্দ හඳුරන්නේ. අටුපුරුදු. ඊට පස්සේ ඉතින් පූජා කරන්න මොකුත් නැහැ. අපි දෙන්න අද පිළිකරක් පූජා කරේ ඒක බාරගත්තා. ඊට පස්සේ ඉතින් ළඟට උපාසකම්ම කෙනෙක් ඉතින් මොනවද දැනදලා මේ විද්‍යාලයේ ලක්ෂණ. එපයි. ඉතින් ගානට මදුවන්නේ ඒක මදුරුව නෙවෙයි මදරුවෝ කිව්වා. ආදරණීය වේදනාවක් එක්ක ඒ නිසා මම විද්‍යාලේකවත් ගන්න එක මම කවුනා කාලා කාලා පාච්චාවයි. මම වේදනාවත් එක්ක දැන් අපි දේශේ යට ගන්නවා දැන් මනුවා කනකොට වේදනාව ඇති වෙන්නේ ඊට පස්සේ අනිවාර්ය වේදනාවත් එක්ක ඊපස්සේ දේශේ මතුවෙනවා. මොකද අපි ඒ වෙලාවට වේදනාව පමණක් ගත්තොත් ඒක දේශේ හටගත්තේ නැත්නම් ඌ ඒ විඳින්නට දේශයක් එක්ක තමයි දැන් අතේ. ඒතරම් ගියක් වෙන සුපත දැන් වේදනාව කියන්නේ අනිවාර්යෙන් සිතා ගන්න එක්කම දේශේ හටගන්නවා. ඒ අපිට එතන ඒ වේදනාවක් වශයෙන් බලාගෙන හිටියොත් උඹලාට මේක දැන් අපිට පිටිපස්සට යන්න නැතුව හිටියොත් යව් ගාන කරගෙන අයින්න උපදේ අපිට එච්චර ගතබල අපිට විවිධ දෙන්න විවිධ දෙන්න ගතබල ප්‍රයත්නක් කරන් දෙන්නේ නැහැ මේ හදගත්තොත් ඒක අනිවාර්යයෙන්ම මට මන් දකින්නේ මෙහෙමයි මදුරුවා විඳපු ගමන් ඔය මේ පුත්වැල් එකේ වතුර බහිනවනේ ඔව් කෙල ගහරක් ගන්න ඒ කෙලපාර දිගේ තමයි පුත්වැල්ක පුරව ගන්න ඕනේ වතුර තියෙන දැන් පුත්වැල්ක හිතුන තදින්නේ පුත්වැල්ක බෙදෙන්න කෙලපාර ගන්න ඒ කෙලපාර තමයි විස බීජ තියෙන්නේ ඌට බොන්න දුන්නොත් ඒ කෙල ටික අකවටිනවා ඌ ඇති වෙන්න බීලා ගියොත් හරි. ඒ අතර විදින කොටම ගැහුවයි කියලා කියන්නේ හරි හරියට විස බිජ ටික ඉන්න අරලා සත් අයින් කරගත්තා. මම කියන්නේ නිකන් මේ විද්‍යානුකූල බැලුවත් ඌ දාපු ටික ඌට බොණ්ඩ ඇරියා නම් ඌ ඒ ටික ඇරයි යන්නේ. වෙන විදිහට කියන අපි ද්වේෂ කෙරුවේ නැත්තම් මේ විස බිජ අපිට දායකට දරන්නේ නැහැ. අපිට වදින්නේ නැහැ. ඒක අර සිංහභාවිකේ කියනවා සිංහා දරුවා ඇවිල්ලිවලා පළවෙනි හැරේ විදිනවා. විදිනකොට අනේ මෙහාට මාව අඳුර ගන්න බැරි නම් කියලා දරුවා සිප වෙනද ගන්න යන්නේ. කාගෙට පස්සේ දරුණදි ශෝකෙන්නේ මේ විරු වැටලා තියෙන්නේ. ඊට පස්සේ සිංහ සිංහ බාව හිතනවා කො ඉතලේ ගියා ළඟට ගියා වැදුන්නේ. මෝ ෂුවර් සිංහාගේ ගැම්මනේ තියෙන සිංහ බාවනේ. දෙවෙනෙත් අදිනවා. අදලා වින්නකොට සිංහාට කියනවා යකෝ මියා කාට මේ වරු මාව අඳුර ගන්න දරුවෝ මේ මයිත් එක විහිළු කරන්නේ කියලා හොක් කරලා ඉතලි ගහලා ටිකක් ඉන්න. දෙවෙනි හැරේ වදින්නේ නැහැ. අනිසරේ තුන්වැසේ දෙත අකින් තියෙනකොට තමයි. මොකද ඉතින් ඔය පොට වරදාන තියෙනකොට මේකලේ තියෙන තියෙනකොටම වැදිනවා වැදිච්ච ගමන් මැරලා. ඉතින් වෙනකන් දර්ශනයකින් බලන්නේ. දෙසරයක් දර්ශනයකින් බලන්නේ. තුන්වෙනි සැරේ දේශයෙන් බලන්නේ. බලනකොටම සිංහට සිංහට සිංහ බව තුන් හැරේම හරියට තියෙනවා. පළවෙනි දෙදෙනෙම වැටෙනවා. ඒ කියන්නේ සාහිත්‍ය කතාවක් තියෙනවා. තුන්වෙනි සැරේ කේන්ති ගිය ගමන් ඊගලේ වදිනවා එච්චර තමයි. ඒක නිසා අපි අතර මේ කවුරු අපිට බැන්නා. කවුරු අපිට ස්තුති කරත් ඒක අපිට වදින්නේ විදිහට ලෑස්තිලා හිටියොත් තමයි. බැනිල්ලට කවුරු හරි මිනිහකමද බයින හේතුවක් ඇතුව කියලා අපි ඒක සාධාරණීකරණය කරුවේ නැත්තම් වැඩිලවදින්නේ නැහැ. වැඩි මෙතන නැහැ. ඒකම ස්තුති කරන්න ගියත් අපි දන්නා මේ මම කරපු දෙයක නෙමෙයි මේ ස්තුති කරන්න කියලා කීයගේ මහත්තයට පොත පැටලිලා කියන්නේ ඔය මම නෙවෙයි. නෑ නෑ බුදුහාමුදුරුවෝ ඕනේ බුදුහාමුදුරුවෝ උපවාසය තමයි කියලා ඉතින් හතුන්ියට වර්ණනා කරනවා. ඒ වහගාව තිබිච්චා ඒක බාරගත්තේ නෑ මොනම දෙයක්වත් නෑ. ඒ නිසා අපි ඇත්තටම කියනවා නම් අපි එමස බැන්නයි කියලා ඌට දොස් කියන්නේ අපි තමයි ඌව ගినాපු යෝජනාව ඉස්තර කරලා තියෙන්නේ. මේ සභාවට යෝජනාවක් ගෙනත් තියෙනවා. ඉස්තර වෙන්නේ නැත්නම් සභාව සම්මත වෙන්නේ නැහැ. ඉස්තර කිරීම කරන්නේ අපි තමයි. කරලා ඉවර වෙලා අරුවට බයි. සභාව සම්මත විදියට මට බැන්නා. ඇත්තටම තමයි සභාව සම්මත කරන්නේ තමන් තමයි. ඒ ගණන් ගන්න දේ දැනගන්න සබත් නැති කිව්වාගේ උන් ගෙනාපු දේවල් නැතන් උජයි. නම්ම ගන්න දෙන හැබැයි ඕක පොදුවේ කරන්න. ඉච්චරයි මට තාම එන්නේ දැන් තේරෙන්න පටන් ගන්නකදී තනි මිනිහට නම් ඕන කැපකිරීමක් කරත හැකි මේ ඒකට හැබැයි සමාජික බලපෑම නැහැ කියන්න බෑ හොඳ නරක වෙනවා ඇති. නමුත් පොදුවේ ඔයාට ප්‍රොෆෙස් කරන්නත් බෑ කියන්නත් බෑ. හැබැයි සරුවචනාදීතර මේ දේ කරලා මේ දේ කියලා මේ දේ මූල ධර්මික දාලා පිළිහිටව වෙන කෙනෙක් නැහැ. හැබැයි නැහැ කියන්න බෑ මොකද සරුවචන ශ්‍රේෂ්ඨ වුණාට වැඩි සෑහෙන දුරට යේසුස් වහන්සේ කරලා තියෙනවා. සෑහෙන දුරට අනිකුත් ශාස්ත්‍රවරු කරලා තියෙනවා. මේ ඒකට තේන මිනිස් මොකක් හරි ගෑන මේ ශක්තියෙන් කරලා තියෙන. මොකද සරුවත්නද හරියට මේක කෙල පැමිණලා තියෙනවා. ඒ කොත බලන්නලා තියෙනවා. කුළු ගඩලා කියලා තියෙනවා. මේකට එන දවසේ උඹට තේරෙයි ඔය සංයෝග සංයෝග සිද්ධ වෙනවනම් ඔබම තමයි. උඹේ හිත හදාගත්ත වෙලාවේ සංයෝග වෙන්න විදියක් නැහැ. කොක්ක වදින්නේ නැහැ. ඒ නිසා කවදාකවත් කවදාවත් විනාඩි 10ක් පරිපූර්ණ වෙන්න බෑ. මාළු මාළු කොක්ක මාළු අල්ලන්න බිලිය කොක්කක් නෙවෙයි නම් මාළු අහුවෙන්න. අවුරුදු ගාණක් ඉදිකටක් දාගෙන ඉඳ බලන්න ගඟට ගිහිලා එක මාළුක ගන්න. ඒක බිලියක් වෙන්න ඕනේ. බිලියක් වුණා තමයි ඇමිනේ නිසා බිලිය දැම්මොත් ඇමිනේ නිසා අපි ගිහිල්ලා මාළුකාරයෙක් පැත්ත කොච්චර හරි ගන්න ඉදිකටක් දාගෙන ඉඳ බලන්න ගඟකට අපේ අපිට කවදාවත් පවුනේ නැහැ. නවිත් මාළු ගන්නවා තමයි. අහුවෙන්නේ නැහැ. ඒ නිසා මාළු ආන්න නැරගෙන ආ යන්න තැන් කියලා යන්නේ කට්ටක් ගෙනියනවා. ඉදිකටක්. එනකොට දේශේ විහෙත දේශයේ නිසන් කිව්වට යටම දේශයේ තියෙන ඒ නපුරු ස්වභාවය දකින්න නපුරු නෑ දේශයේ කියන විතර සුන්දර දෙයක් වටනම් අද මේ වෙනකොට මම දැකලා තියෙන්නේ දේශයේ විතර ඇඟට බණ දෙන ටොනික් එකක් නපුරු දෙයක් නෑ දේශයේ මේ දෙයට දේශ කරන්න නම් එපා කවදාටත් දේශ කරන්න එපා ඒක හොඳට වැටෙන්නේ ඔය වැඩක් බරපතල මතක මහන්සි මහන්සි වැඩ කරනකොට ඒක මහන්සියෙන් වැඩෙච්ච හරි මහන්සියද මහන්සිය කියන ගැටෙන්න ගැටෙන මහන්සිය පැටලෙන මහන්සිය තුල නෙවෙයි වෙන්නේ තියෙන්නේ මේ මහන්සිය ගැටෙන දේශිතුල ඒක දැක්කෙන් පස්සේ දැන් මම මේ මහන්සිය තුල මම මහන්සියට දේශ කරනවා කියන දැක්කෙන් පස්සේ දේශිය අනුමත එහෙම අර මහන්සිය තමයි දිගට මේ වෙන්නේ ඒ කරන වැඩේ ඒක පොඩි එකක් තියෙනවා නේද විස්රාම වෙනවා කියන්නේ ඒක තමයි උදාහරණ කියන්නේ විස්රාම වෙනවා කියන කරන කරන වැඩේ කවුරක්වත් ස්තුති කරන්නවක්වත් අපි හිතන්නේ මේකට මම ස්තුති කිරුවේ නෑ මේකට මම බැන්නේ නෑ කියනකොට ඔය දෙහෙල දරා ගන්න බැරි. ඔබ කවුරුත් වෙනුවට රංගපාන කරන්නේ ඔබ වැඩි ඔබ කරපන්. ඔය විහෙදේ ඔය වැඩේට තියෙනවා එච්චරයි. කියලා යන්න පටන් අරගත්තට පස්සේ අපිට මේ මේ ඒ ඒකන විස්රාම වෙන්න ගන්නවා. ඒකෙන්ද දුවන වාහනේ බැටරිය charge වෙනවා. දුවන දුවන ගන්න බැටරිය charge වෙනවා. නතර වෙලා තිබුණොත් තමයි අමාරු. ඒ නිසා මේ ධර්ම ගමනේ යනකොට එන charge එකක් තියෙනවා. ඒ charge එක ආවට පස්සේ එකයි ප්‍රශ්නේ කවදාකවත් ස්තුති කරයි කියලා අහුවෙන්නත් ඒවා වෙන්නේ කියලා ගණන් ගන්නත් ඒවා. ඔය දෙකේදී අන්ත දෙකට වැටෙන්නේ නැතුව යන්න නම් ඌ ඉතින් පොල් ගහක් වගේ මෝල් ගහක් වගේ අම්මනේ ඔළුවක් කියන්නේ බෑ. කිසි දිගට හැලෙන්නේ නැතුව ඒ ස්තුති කරන්න තියන එක ඕක විතර මනසට පෙන්වන්න බැහැ දැන්. අනිත් මිනිසුන්ට පෙන්වන්න බැහැ දැන් මොකද අත්තත්ත පඤ්ඤා අසුචි මනුස්සා. ඒක වගේ. සවිතාර සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා මොකද්ද මේ ගාථා පටන් ගන්න මේ භජନ୍ତି සේවන්තිච කාරණක්. අපි කවුරු හරි භජනය කරනවා නම් අපි කවුරු හරි සේවනය කරනවා නම් හේතුවක් ඇතුව තමයි. හේතු කියන්නේ ලාභයක් ඇතුව. භජନ୍ତି සේවන්තිච කාරණත් නික්ඛාරණා දුර්ලභ ආජ්ජනිත්තා. එවැනි තමන්ට වාසියක් නැතුව ඇසුරක් කරන අත්‍යන්ත මිත්‍රය ලෝකෙ දුර්ලභයි. අත්තට වඤ්ඤා අසුචි මනුසා මනුස්සය මොනවාරි කරන්නේම අර කෙනෙක්ගේ ලාභේ ස්තුතිය ප්‍රශංසාව කීකරි ගතමනාව ගන්නත්තට වඤ්ඤා. අසුචි කියලා කියන එක කාය වචී දුස්චරිත වල කෙලසීමක්. ඒ නිසා මට කාගවත් දෙවන්නේ කොන්නේ ඒකෝතරයකක් විසංකම්. ඉතින් එතකොට මේ මනසට හම් වෙන ලෝකෙමත් හම් වෙන තල්ලු වීම. අලෝ කියන්නේ අතර කුණු වාසයට ඇදලා දැමීම. කුණු කුරුද ඇදලා දාන නිසා වැඩක් නැහැ නේද? ඇදලා දැමීමක් කරනවා මේ මනස බලාගෙන ඉන්නේ ඉබ්බා දියට දානකම් ඇන්නේ මාව මැරෙයි. දාන්න එපා වතුරට දාන්න එපා කියලා කියනවා. නම්මඩ පස්සේ ඉතින් එනකොට ඇත්තට මේ දෙක හොඳට ආහාර කරගන්න දැනගන්න. ද්වේෂය එනකොට ද්වේෂ ආහාර කරගන්නවා. ද්වේෂ ආහාර එනකොට ආහාර කරගන්න. ආහාර එන්න මේකේ මුලැමැදාක දකින්නවා. කවුරුත් කරන දෙයක් නෙවෙයි. අපි මේකට දක්වන ආකල්පේ එක විසක් වෙන එක ආහාරයි. ආහාර නොවුනොත් විස නොවි නම් තියෙන්නේ. ආරෝණයන් ෂුවර් විස වෙනවා. ආහාර කරගත්තොත් විස වෙන්නේ නැහැ. මේ දෙක අතර ඇතරමද අම්බලන්නේ නැහැ. ඒක තේරුම් අරගත් දවසේ තේරෙනවා මේ රාග ద్వේෂ දෙක නිසාමයි නිවන් දකින්න හම්බෙන්නේ මේ දෙක නැත්තම් නිවන් දකින්න හම්බෙන්නේ. ওই දෙක තිබිය යුතුමයි. ඉතින් අපිට උගන්ලා තියෙන්නේ ආගමේ මෙවුවා නරක දේවල් කියලා. නරක තමයි අහුවෙනවා නම් වැඩ ගන්නවා නම් මේ දෙක විතර සජීවී කරන ධර්මයේ පණ ගන්න දෙය දෙකක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ රාග දෝෂ දෙක මම දන්නේ අපිට නිදාසනකින් නිකන් හම්බ වෙනවනේ. ලද්දා මුදානේ පුතින් පුජ්ජපාන නොමිලේ ලැබෙන්නේ ඒ නිසා කාට කාටත් ස්තුතිවන්ත කරතයි ඒ හිමහාවෙන් කරන් තරකයි ලැබිච්ච ප්‍රමාණය කයාගත්තා කෑවේ කොච්චරද කියලා ගාන දරගන්න විතරයි තියෙන වාස්තව ගාන ගියා ගන්නම් ගන්න නැතුව යන එකයි තියෙන්නේ හොඳ එහෙනම් අපිට මේ එල්බන්ට අතර ඉතින් අපි හැමෝම දෙන්න බලාපොරොත්තු වෙන්නේ අපි තව විනාඩි 3ක් 4ක් විතර තියෙනවා අපි සාකච්ඡා ඉවර කරන්න බලාපොරොත්තු වෙන්නේ වෙන මොනවද කියන්න කරන්න දෙයක් එහෙම තියෙනවද දන්නේ එහෙනම් මේක සමාප්ත කරනවා සියලු දෙනාටම එහෙනම් තෙරුවන් සරණයි කියලා සුභාශිංසනය කරනවා. තෙරුවන් සරණයි. එහෙනම් අපි පුස්තක ධර්ම සාකච්ඡාව කෙලවර පේන පෙනයට කාටත් පින්බමින් වශයෙන් එක්තාවතාචාපි ගාථා සජ්ජහනා කිරීමෙන් අපි සාකච්ඡාව ආරම්භ කරමු. එක්තාවතාචමනීහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එක්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පත්ති සිද්ධියා. එක්තාවතාචගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා සබ්බ සම්පatti විද්‍යා ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාහි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු ඉමිනා පුඤ්ඤ කම්මේන මාහි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාහි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය